අනත්තානුපස්සී විහෙරති අත් විහෙරතෝ අත්ථ සංඥං පජහති කියන යම් කිසි කෙනෙක් අනත්ත අනාත්මය අනුව යන බැලීම මේ අනාත්ම සංඥාවෙන් දිනු කරනවා නම් ඒ පුද්ගලයාට ආත්ම සංඥාව දුරු වෙනවා කියන එකයි ඒ සාමාන්‍ය අටාරස විපස්සනා ක්‍රමයේ ඒ පරිසම්පදා මාර්ගාගේ පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් ඒක හුඟක් වෙලාවට අර ඉස්සල්ලාම අපි ඉදිරිපත් කරගත්ත අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී කියන තොරතුරු වල ඔලම මේරිච්ච අවස්ථාවක් කියලා ගන්න පුළුවන් මේ අනත්තානුපස්සනාව. ඒක ගැන විතර අපේන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ අපේ භාෂාවිය වහරේ වුණත් යම් කිසි මේ මැටි භාණ්ඩයක් ඇදලා වැටිච්චාම වීදුරක් අතහැරිච්චාම අනිච්ඡං කියන එක අපි ඒක සාමාන්‍ය පුරුදු වෙලා තියෙනවා මේ දේවල් වල තියෙන අනිත්‍ය භාවය. ඒ වගේම මේ කිට්ටුවන්තගේ මරණයක් වෙච්චාම ඒක තල්ලේ තියාගෙන අනේ අනිච්ඡං කියන්න අපිට පුරුදු වෙලා තියෙනවා. ලෙඩක් ආපුවාම දුක්ඛං කියලා ඒ මේක පැතිරෙන ලෙඩක් භයානක ලෙඩක් කියලා කවදාකවත් අපේ භාෂා ව්‍යවහාරයවත් අනේ අනත්තම් කියන වචනේ ඇවිල්ලා නැහැ. ඒක තාම තියෙන්නේ බොහොම දුරස්ත විවහාර වශයෙන් ගත්තත් දුරස්ත ගතියක් තියෙනවා. ඒ වගේම තමයි අනිකුත් සමයාන්තර දර්ශනත් එක්ක බුද්ධාගම සංසන්දනය කරලා බලනකොට ඒ දර්ශනවල තියෙන ඒ දාර්ශනික පැත්තෙන් බලනකොට හැම ආගමකම වගේ මේ අනිත්‍යතාවය වෙනස් වෙන සුළු බව තේරුම් ගන්න සෑහෙන උත්සාහයක් අරගෙන තියෙනවා. ඒ වගේම ඒකේ තියෙන දුක්ඛ ස්වභාවයත් වසාහෙලන්න බැරි තරම් මතුවීම නිසා හෝ ඒ ආගම් වල සෑහෙන දුරට මේ අනිත්‍ය නිසා දුක්ඛ බව විස්තර වෙන පාඨ ඒ වගේම විවහාර කියන. නමුත් මේ අනාත්ම ගතියට ආවට පස්සේ තමයි ඒ අනිකුත් ආගම් එක්ක බුද්ධ ආගමේ තියෙන ප්‍රධානම වෙනස ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මේ අනිත්‍ය භාවය පිළිබඳව අසා දැන ගන්නා ඥානයක් හෝ අනිත්‍ය සංඥාව අනුව කල්පනා කරන ගතියක් හෝ නැත්නම් අනිච්චානුපස්සීව භාවනා කරන ගතියක් හෝ අත්‍යන්තයෙන්ම එහෙම නැත්නම් ශේෂිත වෙලා තියෙන්නේ මේ බෞද්ධ භාවනා ක්‍රමවලයි ඒනොත් සමත විදර්ශනා භාවනාවල විදර්ශනාවේ පමණ. ඒ නිසා විදර්ශනා භාවනාවේ මේ තියෙන අනාත්තානුපස්සී ගතිය අනාත්මය අනුව බලන ගතිය අර මුලින් කියපු අනිත්‍ය භාවය දුක්ඛ භාවය පිළිබඳව අහලා දැන ගැනීමෙන් හෝ හිතලා දැන ගැනීමෙන් සෑහෙන අවබෝධයක් තියෙන කෙනාට තමයි වටහා ගැනීමට පහසුවක් වෙන්නේ. එහෙම නැත්නම් හොඳ ගැඹුරු විපස්සනා ඥානවලට ගිහිල්ලා අපි ගිය පාර ඊයේ මතක් කරගත්ත විදිහට අර Nirodhayak ඉඳපු ගමන් එක පාත්‍රම දේවල් වල රූප ධර්ම වල වරින් වර වරින් වර කැඩි කැඩි යන තැන් ඒ වගේ අතර වාර ඊට පස්සේ ඒ නිසා පහළ වෙන්නා වූ නාම ධර්ම වලත් වරින් වර එක පාර්තම නොදැනී දුහුටල යන ගතියක් වගේ වෙනකොට ඒ Nirodhaය දැකලා ඒකට හුරු කරගත්ත කෙනාටත් මේ සරුවච්චන් වහන්සේ විසින් අනිත්‍ය දුක්ඛට පස්සේ තිබ්බ අනාත්ම භාවය යම් ප්‍රමාණයකට තේරුම් ගන්න උත්සාහයක් ඇති කර ගන්න පුළුවන්. ඒක ඩිංගිත් අකර තේරුම් ගත්තට පස්සේ ඒක ජීවිතේ සෑම තැනකටම විහිදවල පතුරුලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් අර විවහාරේ නැතිකම නිසා අනිකුත් ආගම් වල නැති නිසා බෞද්ධයා පවා බොහෝමත්ම කලාතුරකින් තමයි මේ අනාත්ම භාවය පිළිබඳව ගැඹුරින් නැත්නම් ජීවිතයට සම්බන්ධ කරලා බලන්න උත්සාහ කරන්න. ඉතින් ඒක නිසා කවදාකවත් ඒක ධර්ම දේශනාවක මුල්ම ධර්ම දේශනාව වෙන්න විදිහක් නැහැ. ඒ ධර්ම දේශනා මාලාවක් පවත්ලා ඒකට හොඳට හිත නිමග්න කරගෙන ඒ බස්සගත්තට පස්සේ තමයි මේ අනාත්ම සංඥා නැත්නම් අනාත්ම ලක්ෂණය පිළිබඳව මතක් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ ගිරිමානන්ද සූත්‍රයේ උනත් මේ අනාත්ම සංඥාව මතක් කරනකොට ඒක මුලින්ම මතක් කරනවා. අනිච්ච සංඥාවට පස්සේ අනාත්ම සංඥාව මතක් කරනවා. නමුත් ඒකෙදී කියන්නේ කියන්නේ මේ චක්කුන් අනාත්තා රූපං අනාත්තා. මේ ඇහැ අනාත්මයක්ය. එහෙම නැත්නම් ඒකට පේන රූප අනාත්මය. සෝතං අත අනාත්තා, ශ්‍රද්ධා අනාත්තා. මේ කන ආත්ම ස්වરૂපයක් අතිදයක් නොවේ. ඒ කනට ආවේනික වූ ආපాతගත වෙන්නා වූ සත්‍යයක් ආත්මයක් නෙවෙයි කියන එකයි සඳහන් කරන්නේ. ඉතින් මේකෙදී ඒ අහනකොට මේක ගැඹුරු ධර්මයක් කියලා ඒක ඉතින් අහලා හිතේ තියාගත්තට ඒක ක්‍රියාමත් වෙනවද නැත්නම් ඒ අනුව අපි ජීවත් වෙනවද කියලා බැලුවොත් නම් අපි කිසිම කෙනෙකුට එයින් ගැලවුමක් නැත්තේ නෑ. ඒක මොකද හැම දෙයක්ම වටිනා දෙයක් වෙච්චාම ඇහ වගේ කියලා අපි ඇහ රකින්න වගේම වටිනා දේවල් වලටත් ඇහ වගේ කියාගෙන ඒක මගේ ඒක මමේ ඒක ආත්මේ කියා ගන්න ගැතියි ඉබේම අපේ විවහාරයේ එදිනදා වැඩවලත් දැසගෙන තියෙනවා. ඉතින් ඒක නිසා සෑහෙන වටවලල්ලක් යන්න වෙනවා. මේ අනාත්ම සංඥාව හිතට වද්දා ගන්න නැත්නම් එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් භාවනා වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න. ඉතින් ඒක විස්තර කරීමේදී මේ සත්‍යානුපස්සනා පොතේ වගේ අපේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ උත්සාහ කළා තියෙන්නේ යවකලාපී <clears throat> සූත්‍රයෙන් ජවනිකාවක් ඉදිරිපත් කරගෙන එයින් සරුවච්චන් වහන්සේ මේකට දෙන විවරණය තුලින් ඉදිරියට යන්න. ඒ යවකලාපී සූත්‍රයේ තියෙන උපමාව මේ සභාවත් මේව නැත්තම් කලින් ධර්ම දේශනා කරපවත්තාල ධර්ම දේශනාවට දේශනාවලට නිදර්ශන වශයෙන් ගැනීමෙනුත් දැන් යම් කිසි ප්‍රමාණයක් අපි උරු වෙලා තියෙනවා. ඒක සඳහන් වෙන්නේ මේ සුරාසුර යුද්ධයේදී ඒ සුරයන් අසුරයන් සමග මුන්නට මුලා සටන් කරනකොට ඒ සටනේදී ඉස්සලා ඉස්සලා සුරයන් එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේ ඉන්න මේ ශක්‍ර දෙවීන්ද්‍රයාගේ පත්තේ හිටපු ඒ තාවති ඡාදී දේවල සුර නිකායවල නැත්තෝ දැහැඳ මේ සටනින් මැරිලා වැටෙන්න පටන් ගත්තා. මැරිලා වැටෙනකොට අසුරයන් ජය ගන්න මට්ටමට ආවා. එතනදී ඉන්ද්‍ර නම් වූ ශක් දෙවිඳයා විෂ්ණු දෙවියන්ට කතා කරලා කියලා තිනු කොහෙන් හරි ගිහිල්ලා මැරිච්ච අය ගොඩ ගන්න පුළුවන් අමෘතයක් හොයාගෙන එන්නේ කියලා. ඊට පස්සේ කිරිසාවිල කලබලා අමෘතය ගොඩ ගත්තට පස්සේ මතු කරගත්තට පස්සේ අර මැරිච්ච අයට ආයෙත් ටික ටික ටික ටික කවල ඒගොල්ලෝ පණ ගත්තා. දැනගත්තට පස්සේ හොඳ හොඳ අත්දැකීම් සහිත වීර සෙබළුන් විදිහට තමයි ඒගොල්ලෝ නැගිටින්නේ මොකද එක සැරයක් සතුටාතින් මරුන් කාලා හිටිය ආයෙත් වණගත්තා ඊට පස්සේ ඔය දජක්ක සූත්‍රය වගේ තියෙන විදිහට ශක්ත දේවේන්ද ඒකට කියලා තිනවා සත්නේදී බය වුණොත් මගේ කොඩිය දිහා බලන්න ඒකල ගැම්ම ගන්න ඉස්සරහට යන්න මම නැත්තම් ප්‍රජාපතියගේ කොඩිය දිහා බලන්න ගැම්ම ගන්න ඉස්සරහට යන්න නැත්තම් මේ වරුණස්ස ආදි වශයෙන් එක එකනාගේ මේ කොඩි දිහා බලලා Tamange මේ නම්බුකාරකම නැත්නම් අපේ තියෙන තෙද මතක් කරන සටන් කරන්නයි කියලා ඉදිරියට ඇවිල්ලා. ආනේ වෙලාවේදී අසුරේ පෙරදුනා. ඒ පෙරදලා පසුබාන වෙලාවේදී ඒ සියලුම අසුර විනාශ කළා. අසුර නායක වූ වේපචිච්ච අසුරේන්ද්‍රයා අල්ලගත්තා. ජීවග්‍රහයෙන් අල්ලගෙන බැමි පහක් අහලා තියෙන බෙල්ල ටික බැම්මයි. ඊට පස්සේ පපු ප්‍රදේශයේ අද්ද දිහිර කරලා එක බැම්මයි. කඳ මැදින් එක බැම්මයි. දනිස් දෙකට එක බැම්මයි. මල්ලයා වලලු කරින් එක බැම්මයි කේල් කඳක් වගේ උසවගෙන ඉතින් ජයපම් බිබී උසගෙන ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඉවරලා ඒ ආණ්ඩුකම්බල සෛලාසන ඉස්සරහ බිම දාලා දැන් නඩු අභියෝදාධිකරණේ චක්‍ර දේවේන්ද්‍ර තමයි විනිශ්චයකාරවරයා. ඉතින් දැන් මෙයා තමයි මේ අසුරයෝ නරකට පෙළඹෙව්වේ. පෙළඹවලා අපි පරාජය කරන තරමට ගියේ. ඊට පස්සේ අපේ දක්ෂකම නිසා දැන් අපි අසුරේන්ද්‍ර අසුරයෝ පරාජය කරා. මේ අසුර නායකයා තමයි මේ මෙහෙව්වේ. දැන් යුදාධිකරණයට දාලා ඉන්න වෙලාවේදී ඒ අසුරේන්ද්‍රයා එහෙම නැත්නම් මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයා කල්පනා කරපු හැටි තමයි සරුවචනංශ පෙන්නන්නේ. ආට තේරුණාලු මේ අපි සටන කරලා මම වරේක ජයපත්‍ර කියලා පෙරදුලා කටයුතු කරත් මේ දෙවියෝ සාධාරණ මිනිසු జాතියක්. මිනිසු జాතියනේ සාධාරණ జాතියක්. ඉතින් ඒ සාධාරණත්වයේ පරාජය කරනව සටන් කරාට මම කලේ වැරද්දක් නේ. ඒ නිසා මේ <clears throat> අහිංසක ජීවත් වෙන කොටාචක් කියලා යම් වෙලාවක මේ දෙවියන් පිළිබඳව හොඳ හැඟීමක් එහෙම නැත්නම් සාධාරණයි කියලා ධාර්මිකයි කියලා හිතනකොටම යාගර බැමි පහ ගැලවිලා දේවනිකායක දේව සමාජිකෙක් බවට පත් වෙලා නිදහසක් ලැබෙනවා. යම් වෙලාවක ඒ දීපචිත්‍ය අසුරින්දට හිතුනොත් දැන් කොහොම කෙරුවක්වත් මං ඉපතුනේ අසුරනිකායේ අසුරයන් තමයි සාධාරණ. එචා කවදා හෝ මේ දේවනිකායේ ඉන්න කට්ටිය විනාශ කරන්න ඕනේ අපි ජය ගන්න ඕනේ කියලා ඒ කල්පනාව අසුරයන්ගේ පැත්තට යනකොටම අර මෙතෙක් වෙලා නොතිබුණු බැමි පහ වැදිලා ආයෙත් අර ඉස්සරහට වැටෙනවා. ආනේ විදිහට මේ බැම්ම තනිකරම Tamange කල්පනා මඤ්ඤණා අනුව තීන්දුවේ බැම්මක් බව සර්වඥාන්සේ මෙතන සංඥා වාචයට මතක් කරනවා. මතක් කළා සඳහන් කරනවා මහණෙනි මේ අසුරේන්ද්‍රයාට එපචිච්ච අසුරේන්ද්‍රයාට වැදිච්ච බැම්ම බොහෝම සියුම් එකක්. යම් වෙලාවක සාධාරණ පැත්ත සාධාරණයි ධාර්මිකයි කියලා හිතනකොටම ඒ ඒ හිතන හිතවිල්ල නිසාම ඔහු විමුක්තියක් ලබනවා, පැමි වලින් ගැලවීමක් ලබනවා. යම් වෙලාවක ඔහු තමාගේ කියන හැඟීම නිසා හෝ අසුරයන් සාධාරණයි කියලා හිතුවොත් ඔහුට අර බැමි පහ බඳිනවා. මෙන්න මේ වගේ සියුම් බැඳීමක් තමයි විපචිත්‍ය අසුරයන්ට වැදුනේ කියලා. ඊට පස්සේ දරුවචන සඳහන් කරනවා මහන්නේ මෙන්න මේ වගේ මේක සියුම් කියලා හිතුවට මේට වැඩිය සියුම් යම්ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියාවක් මේ ලෝකේ මේ රූපය මමය මාගේය නැත්තම් ආත්මයක් කියලා හිතපු ගම ක්ලේශ මායාවේ වශයට උපත් වෙනවා ඒ රූපයේ අනිත්‍ය භාවය වැටෙන හැට වැටෙන දුකක් බවට පත් වෙනවා ඒ නිසා ඔහු දිගින් දිගට දිගින් දිගට රූපේ නිසා පිළීමටපත් වෙනවා යම් චිත්තක්ෂණයකට හිතා ගන්න පුළුවන් නම් මේ රූපය මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එතකොටත් ඒ රූප අනිත්‍ය තමයි ඒක දුකක් ඇති කරනවා තමයි නමුත් ඒක මමගේ මාගේ නෙවෙයි කියලා ඔක්ට චිත්ත පීඩා ගන්න දෙයක් නැහැ නිසා රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් මම මාගේ ආත්ම කියන සංඥාවෙන් බැලුවොත් ඒ සංඥාවෙන් බලන චිත්තක්ෂණයෙන්ම රූපේ නිසා වෙන දුක් ඔහුට වදින. යම් වෙලාවක ඔහුට මේ රූප කියන්නේ මම නෙවෙයි මම මාගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ අවබෝධය නිසා රූපයන්ගෙන් ඇති වෙන්න පුළුවන් ඒ දුක්ඛඳ ඔහුගෙන් නිදහස් වෙනවා. ඒ වගේම වේදනා ඇති වෙන වේදනා මමයේ මාගේ ආත්මය කියලා සංඥා නිසා සංස්කාර නිසා විඥාන නිසා ඒ කොයි තැනක හෝ මෙවුවා මඤ්ඤණා කෙරුවොත් තණ්හාමාන දිච්ච වලින් කල්පනා කළොත් මම මාගේ ආත්මය කියලා කල්පනා කළොත් ඒ මඤ්ඤණා කරපු පමණින්ම ඌට එහෙමත්ෙන් තදින් මඤ්ඤණා කරුවොත් තද දුකකුත් මදින් මඤ්ඤණා කරොත් මද දුකකුත් මධ්‍යස්ත්ව මඤ්ඤණා කරොත් මධ්‍යස්ත්ව දුකකුත් පැමිණෙනවා ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ පංචස්කන්ධ උපාදාන කරපු ප්‍රමාණයේ හැටියට තමයි එක එකන දුක් විඳින්නේ. මේක තමයි යවකලාපී සූත්‍රයෙන් ਸਰවඥාන්සේ පෙන්වලා දෙන්න හදාන්නේ. ඉතින් ඒ අනුව බැලුවොත් අපිට එක්කෙනෙකුටවත් අත උසලා කියන්න බෑ. මම මේ රූපය මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අපිට එහෙම 100ක් හිතන්න පුළුවන්කම නැහැ. එන වේදනාවක් එනකොටම ඒක මමමයි මගේමයි ආත්මෙමයි කියන එක ඒ වේදනාවත් එක්කම පැන නගින දෙයක්. ඒ වගේම යම් සංඥාවක් ඇති වුණා නම් ඒ සංඥාවත් ඒක මමයේ මාගේ ආත්මය කියලා ගණ්ඩම තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ වාගේම යම් සංස්කරණයක් කෙරුවොත් මේ විවස්ථාව මම මේ මේ විදිහට වෙනස් කරන්න යෝජනා කරනවා. නැත්නම් මේ සලස්ම මම මේ මේ විදිහට වෙනස් කරන්න යෝජනා කරනවා. මේක මම මේ විදිහට හැඩවැඩ කරන්න යෝජනා කරනවා. මම මේ පොත මේ විදිහට සංස්කරණය කරන්න යෝජනා කරනවා කියලා. අපි යම් සංස්කරණයක් යම් දෙයකට ඇතුල් කරපු ගමන් ඒක මම කළ දෙයක් බව තමයි ඒක අනිවාර්යයෙන්ම සංස්කරණය මගේ. මේක මම කරපු දෙයක්. මේක මම මගේ ආත්මය වශයෙන් ඌ ඒකට නම්බු ලබනවා නැත්නම් තමක් බලාපොරොත්තු ඒ වාගේම මේ මම දෙමළ මිනිස්යන්ගේ වෙනස්. මම සිංහල කියලා අපි වෙන්කොට හඳුනා ගන්න යම් විඥානයක් ආවොත් ඒ විඥානයේ අනුව ඒ සිංහලකම අපේකම ආත්මකම ඉබේම අර වෙන්කොට හඳුනා ගැනීමත් එකම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අර කලින් කිව්වා වගේ හරි අමාරුයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් අනාත්ම වශයෙන් නැත්තම් මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන එක බොහොම. කල්පනා කරන එක නම් අපිට බණ අහනකොට බණ කියනකොට දෙන උපදේශයක් නැත හිතන්න පුළුවන්. මුත් ක්‍රියාත්මක වෙනකොට කවදාකවත් එහෙම වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නෙම මේ රූප ආත්ම ස්වરૂපයක් නම් මට මේක වෙනස් කර ගන්න පුළුවන්. එකට යමක් වුණොත් මට යමක් වුණා වගේ තමයි කියලා එකත් එක්ක හඳුනා ගන්නක කියනවා. වේදනත් එක්ක එනවා. සංඥාත් එනවා. සංස්කාර විඥාන. සරුවචනංශ මෙතන සඳහන් කරනවා අන්න ඒ මඤ්ඤණා කිරීම. කන්නාමාන දිට්ඨි වශයෙන් ගැනීම ඒ කාන්තේම අවිද්‍යාවක් නිසා වෙන දෙයක්. ඒ නිසා ඇති වෙච්ච තණ්හාවකින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ රූපය හරි හැටි නොදැනීම නොදැකීම නිසායි එවැනි බොල් කොම්බයක් වෙන දුක් වෙන දෙන රූපය මම මාගේ ආත්ම වශයෙන් ගන්න. ඒ නැත්තම් ඒ වේදනා වල තියෙන වහා වෙනස් වෙන සුළු ගතිය, ඒ වගේ තියෙන නිරුද්ධ වෙන්න පුළුවන් ගතිය, ඒවා විරංජනේ වෙන ගතිය, ඒවා ගැති අනිත්‍ය භාවයෙන් නොදන්න නිසායි. නැත්නම් ඇති හැටියෙන් නොදන්න නිසායි මේ වේදනා පිළිබඳව මම මාගේ ආත්ම සංඥාවක් ගන්න. ඒකේ සංස්කාර බොහෝමත්ම මිරිඟුවක් වාගේ, කෙසල් කඳක් වාගේ කිසිසේත්ම හර පද්ධතියක් නැති දෙයක්. නමුත් ඒ සංඥාව ආපු වෙලාවට අනිවාර්යයෙන්ම සංඥාව මම මාගේ කියලා හැඟීම ගන්න. සංස්කාරත් අර වගේ විඥානත් අර වගේ නිසා යම් වෙලාවක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඇති හැටි නොදැනීම නැත්නම් ඒකේ යථාර්ථය නොදැනීම යම් තාක්ද නැත්නම් අවිද්‍යාව යම් තාක්ද ඒ තාක් මෙව අපි මම මාගේ කියාගන්න යනව ඒ තාක් ඒ පුද්ගලයා කෙලෙස් මායාවෙන් ගැලවීමක් ලබන්නේ ඒ තාක් අර වේපචිච්චි අසුරේන්ද්‍රයාගේ බැම්ම වගේ මේ පුද්ගලයා තමා විසින් වැඩි කරගත්ත බැම්මක් අවසානයේ ඡාල ජාති දුක්කට ජරා දුක්කට ව්‍යාධි දුක්කට මරණ දුක්කට ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ 11 කින්නේ දැවෙන තත්වයකටපත් වෙනවා කියන එක තමයි මේ සර්වඥාචාර යව කලාප සූත්‍රයේ පෙන්ලා දෙන්න හදා. ඉතින් අපි ඒ විදියට සර්වඥාන්සේ විසින් ඇත්ත ඇතියක් දැකලා මේ කරන යෝජනාව නැත්නම් මේ රූපේ මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන බලන යෝජනාව ක්‍රියාවත් කරන්න එහෙම නැත්නම් මේක භාවනාවට නංවන්න කටයුතු කරනකොට ඉස්සල්ලාම අපිට එවුවා රූපමම නෙවෙයි කියලා සම්පූර්ණ අවබෝධයක් අවශ්‍ය නැහැ. වේදනාවම නෙවෙයි අවබෝධයක් අවශ්‍ය නැහැ. අපිට ශ්‍රද්ධාවෙන් හරි පිළිගන්න පුළුවන් නම් අපි මෙන්න මේකයි ක්‍රියාත්මක කරලා හදන්න හදන්නේ. මොකද්ද? මේ රූපවල තියෙන අනාත්ම ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. දැන් මම ඉන්නේ රූපේ ආත්මයක් කරගෙන. ඒ නිසා දැන් මම ඉන්නේ රූපයක් ආත්මයක් කරගෙන කියලා ඒකේ දැනට තියෙන தත්වය තේරුම් ගන්න අපි මේ බණ අහලා තේරුම් අරගන්න ඕනේ. මෙතන තමයි දැනටම කිව්වොත් එහෙම නෑ නෑ මම රූපේ ආත්මය කරගෙන නෑයි කියලා අපිට මේ එන දුක අපිට කිසිසේත්ම මේ විස්තර කළ දෙන්න විදියක් නෑ. ඒක අපි දැනගන්න ඕනේ ඒක ස්වභාවයෙන්ම සංසාරගත සත්වයින්ගේ ඒ රූපේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ දේවල් ආත්ම වශයෙන් ගන්න ගතිය තියෙනවා. ඉතින් ඒක තියෙද්දිත් අපි ගොඩක් කල් සංසාරේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් නෑ. නමුත් ਸਰවඥාන්සේ දැක්කයි කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා පුරණවයි කියලා කියන්නේ ආන්නේ ගත්ත ඒ ආත්ම වශයෙන් ගත්ත එක නෑ කියලා අනාත්ම වශයෙන් පෙන්වන්න ගන්න උත්සාහයක් තමයි මේ භාවනා ජීවිතය කියලා කියන්නේ. බණ ඇහිල්ලෙමිද ඒක යම් ප්‍රමාණයකට වෙනවා. ඒ වගේම ඊවගෙන සාකච්ඡා කරනකොට අර දැටිසේ රූපේමයි ආත්මය කියලා ගන්න ගැතිය නැති වෙනවා. පුංචි පුංචි දුර්වල වීම වෙනවා. නමුත් බලවත්ම දුර්වල කිරීමක් කරලා ඒ ආත්ම සංඥාව කඩලා දාන්න නම් නැත්නම් අනාත්ම සංඥාව ඇති කරන්න බලවත් විපස්සනාවක් අවශ්‍යයි. ඒ සරුවත් ජනක වැඩ ඉන්න කාලේ ඔය චූල සත්‍යක නැත්නම් සත්‍යක සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ සත්‍යකයා පහත් කුලයක මිනිස්සෙක් නමුත් ඒ එයාගේ සාම වැදගත් විදිහට ගුරුවරුන්ට සලකපු නිසා තාමත්ම ශාස්ත්‍රයට සලකපු නිසා ඒ පුද්ගලයාට අහම්බෙන් හම්බුන අවස්ථාවක් ලැබුණා වේදේ ඉගෙන ගන්න. වේදේ සාමාන්‍යයෙන් පහත් කුලයන්ට ඉගෙන ගත්තොත් අපාගාමි වෙනවයි කියලායි මේ පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඒ වේද ශාස්ත්‍ර ඉගෙන ගන්න මන්ත්‍රයක් පහත් කුල කෙනෙක්ගේ කනට වැටුණොත් ඒ පිළිකරට වෙන හානියට වැඩිය හොඳයි කනට යවුලකින් අනිනෙක් කියලා තියෙනවා. නිසා මන්ත්‍රයක්වත් අහන්න තාන. නමුත් මේ පුද්ගලයා මේ බ්‍රාහ්මණ කුලේ නෙවෙයි ඒක පහත් කුලයක නැත්නම් ශාස්ත්‍රීය වගේ කුලයක නමුත් හොඳටම මේක ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ ගොඩාක් ඒ වේද ඉගෙන ගන්න අය මෙයා යටතේ පුහුණු වෙන්න පටන් ගත්තා. එතකොට මට විශාල නම්බුල අදහසක් ඇති වුණා. මට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා පැහැදිලිව ප්‍රකාශ කරා. මම දන්න ශාස්ත්‍රයේ හැටියට නැත්නම් වේදේ හැටියට මේ ආත්ම සංඥාව ආත්මමයි රූපේ කියලා කියන්නේ ආත්මයක් සංඥාව කියලා කියන්නේ වේදනාව කියන්නේ සංස්කාර කියන්නේ විඥාන කියන්නේ ආත්මයක් කියලා ඉතින් ඒකට 500ක් 600ක් විතර රාජකුමාරවරු බලවත් වේදවත් ඇත්තු අනුකාමිකයන් වශයෙන් ඉඳලා තියෙනවා එතකොට තමයි සරුවත්නාන්සේ ලෝකේ පහළ වෙලා මේ අනාත්ම සංඥාව පිළිබඳ කතා කරන්න පටන් ගත්තා ඊට පස්සේ මේ පුද්ගලයා කීයද කෙනේ Taman ඉතින් 500ක් ඒ ශාස්ත්‍රීය කුමාරවරුන්ට අපි වෙලාවක කලින් දැනුවත් කරලා මේ ශාක්‍ය මේ ගෞතම සිරි සරුවච්චන්හන්සේ හම්බ වෙලා අපි වාදන කරනවා. එයාට ඒකෙන් ගැලවිලා බේරලා යන්න පුළුවන් වෙන්නේ තනියම ගිහලා වාද කරොත් ඒ නිසා සෙනඟක් අරගෙන යන්න කියලා යන්න ඕන. අපි කිව්වල මේක ආත්ම සංඥාව නැත්නම් ආත්ම වාදී බව ඔප්පු කරන්න ඕනේ කියලා දිනයක් ලක්. වෙන් කරගෙන අර 500ක් කුමාරවරුත් එක්ක ගිහිලා වාඩි වෙලා ඉතින් සරුවච්චන්හන්සේ මතක් කරා අවසරයි ඔබතුමා මේ අලුත් දර්ශනයක් ඇති නම් මේක ආත්මයි කියලා. නමුත් මම කැමතියි ඒක පිළිබඳව වාද කරන්න සර්වඥාන්සේ ඊට පස්සේ වාදයට පෙළඹිලා. ඉතින් සර්වඥාන්සේ දරුවා මේ රූපය කියන එක නිට්ටියද අනිට්ටියද? ඉතින් යා කිව්වා ඒක වෙනස් වෙන සුළු බව තියෙනවා ඒක ඇත්ත. සැපද දුකද? ඒකෙන් දුකක් කියන දෙන බවක් තියෙනවා. නමුත් මේක ආත්මද අනාත්මද? මේක ආත්මයි. ඒක මට වශයෙන් පවත්වන්න පුළුවන්. මගේ හැටියට පවත්වන්න මට රූපය හදන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. මෙහෙම මෙහෙම කියලා ඒ ජීවිතේ පුරා තමන් කරන්නේ රූපය හදන්න උත්සාහ කරන එක නේද? ඉතින් ඒක යථාර්ථක වීම නේද ලෝකේ තියෙන කියලා ඉතින් රූපේ ආත්මය බව පෙන්වනවා. ඊට පස්සේ වේදනාව පිළිබඳ කතා කරනවා. මේ වේදනාව සැප දුක් අදුක්කම සුඛ වශයෙන් තිබුණාට මේ මුළු මානව ප්‍රජාවම සැප හොයාගෙන යන්නේ ඒක ආත්ම නිසානේ. පුළුවන් නිසානේ. ඒක නිසා මේ ලෝකේ ඕන දෙනෙක් පිළිගන්නේ මේ ආත්ම කියන සංඥාවෙන් තමයි මේ සියලු විෂයන් හැදලා තියෙන්නේ, සියලු ශිල්ප හැදලා තියෙන්නේ, ඉතිහාසය හැදලා තියෙන්නේ, සංස්කෘතිය හැදලා තියෙන්නේ. නිසා ඒක ආත්මයි. ඊට පස්සේ සංඥාව ක්‍රියාමකට ඕන දෙයක් පටන් ගන්නගන්නේ සංඥාවෙන් තමයි. ඊට පස්සේ චිත්ත tattට පාන ඊට පස්සේ තමයි අපි දෘෂ්ටි tattට පාන්නේ. නිසා සංඥාව ඒකාන්තයෙන්ම අර වගේ දෘෂ්ටි තරම් දබල ශක්තියක් ඇති කරලා දෙන මූලික දේ මේ සංඥාවෙන් පටන් ගන්න නිසා ඒකත් ආත්මයි. ඒක සංස්කාර මේ වෙනස්කම් කරනෙවුවා, හැඩ කරනෙවුවා, මේ සංස්කරණය මේ සේරමත් ආත්මයි. ඒ විඥාන විඥාන කතා කරන දෙයක් නෙවෙයි කොහොමදත් ආත්මයි කියලා. ඉතින් මෙයා සර්වඥාචිතර ආත්ම අදහස් පෙන්වුවාට පස්සේ ඒ සර්වඥාන්සේ දැක්කා ඉතින් කවුරුත් දන්න මේ මනුස්සයාගේ මූණ කැතයි. මූණ නිකන් කැවුමක් වගේ. ඉතින් සර්වඥාන්සේ කියලා කියනවා දැන් ඔබ ප්‍රකාශ කරා මේ රූපය ආත්මයි කියලා ආත්මයි කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පවත්න්න පුළුවන්. විදහායක ඒක හැඩතල වෙනස් කරන්න පුළුවන්. හැඩ කරන්න පුළුවන්. ඉතින් නිකන් අටුවාවේ කියන උඹට පුළුවන් දෝ කැත මූණ වෙනස් කරන්න. ඒ මනුස්සයා උගා උත්සාහයන් තිබුණා ඒ වෙනකොට ඒ විශාල ගුරුවරයෙක් වශයෙන් කැතමූණ වෙනස් කරන්න කොහොමද රූපලාවන්‍ය જાති දැම්මත් කැත යන්නේ. ඒ අන්තිමට යාට සිද්ධ වුණා මේ රූපය ආත්මයයි කියලා කිව්වට අපිට ඕනේ තාලට ඒක හසුරවන්න බෑ. ඒකට මෙහෙම වෙයක් කිව්වට ඒක වෙනස් වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට මුණත් ආඩුව උපදා ගන්න පුළුවන්. පුළුවන් වුණාට ඒකට මූලික කැතයක් නැති නිසා අන්තිමට සර්වඥාචේ රූපය ආත්මේ නම් උඹ හිතුව පරිදි පවතින දෙයක් නම් ඇයි ඔය නින්දාවට ලක් වෙච්චි මූණ ලස්සන කරගන්න නැති කියන ප්‍රශ්නේ අහනකොට ඒ පුද්ගලයා ලැජ්ජාටපත් වෙලා බිම්බලනවා. ඊට ඉස්සෙල්ලා යා කියලා කියනවා මම ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට ගිහිල්ලා වාදන ඇහුවට පස්සේ බල දැකපල්ලා අනිත් ලෑස්තිලා හිටපන් ශ්‍රමණ බවත් ගෞතමයන්ට දාඩිය දා. සහලවනවා, දෙවුලනවා. එන්නේවා බලන්න 500ම ඇවිල්ලා ඉන්න ඕනේ කියලා තමයි පටන් ගන්න. දැන් මේ මිනිස්සයා බිම්බලා ගත්තට පස්සේ සර්වඥාන්සේ දෙවෙනි සැරයක් අහලා තියෙනවා. මම අග්ගිවේෂණේ මම මේ අහන්නේ ඔබ දැන් රූපේ ආත්මයයි කියලා කිව්වා. ඉතින් ආත්ම නම් ඔය කියන රූපේ. එමන්ස විශාල බඩක් සහිත යකඩපටියක් දාගෙන ඉන්න තරම් බඩ විශාලයිලු. මූණ කැවුමක් වගේ. ඉතින් මේ රූපය ඇයි වෙනස් කරගන්නේ තුඹ ආත්මයි කියලා කියනවා. වශයේ පාත්තන්න පුළුවන්. දෙවෙනි සැරේ කියනකොට යාට උත්තර දී ගන්න බැරුව විපාල. තුන්වෙනි සැරේත් යා කියලා කියනවා සර්වඥාන් වහන්සේ තුන්වෙනි සැරේත් අහලා කියනවා මම දැන් ප්‍රශ්නයක් අහුවා. සැරයක් වින් බැලුවා, දෙසයක් වින් බැලුවා මම තුන්වෙනි සැරේට අහන්නේ රූපේ ආත්මේ නම් ඇයි මේක වෙනස් කරගන්න බැරි? වශයේ පවත් ගන්න පුළුවන් නම් කියනකොට මෙයා තුන්වෙනි සැරේටත් උත්තර නොදී ඉන්නකොට එතන නොපෙනී හිටපු මේ දුවසේ හිටපු විශාල යක්ෂසේනාධිපති එළියට බහැර කියලා කරන තුන් සැරයක් සර්වඥාන්සේ ප්‍රශ්නයක් අහුවට පස්සේ උත්තර දුන්නත් උඹ ඔළුව හත් කඩකට වෙන්න මම මේ යබුලියෙන් ගහනවායි කියලා පෙනී හිටලා කියනවා. පෙනී හිටනකොට මේ මනුස්සයා දාඩිය දාලා සහලවල ළඟදනකොට සර්වඥාන්සේ කියනවා ඔබ මෙතෙන්ට එනකොට ආවේ දැන් සර්වඥාන්සේට දාඩි දායි කියලානේ. සරුවචාන්සේ සහලවයි කියලානේ දැන් උත්තර දීපන් කියලා. ඒ වෙනකොට අර 500ම නැගිටලා කියලා කියනවා. දැන් අපි එනකොට අපිට වාසිපත් වටාගෙන ආපි දැන් මොකද කියන්නේ? පස්සේ මේ පුද්ගලයා සරුවචනාර යක්ෂයාට බයකම නිසා එතකොට සරුවචාන්සේ තමන්ගේ ශූර පොඩක් අයින් කරලා පෙන්නලා තියෙනවා. උරේසයිත පපුව ඊට පස්සේ තියෙනවා මේකෙන් කිසි දෙයක් ඩාඩිය දාන්නෙත් නැහැ. මේකේ රැස් වීදන පපුවක් තියෙන කියලා මේ සෙටම හිත දකින්නකොට අර 500ම දෙනා මේ මේ පුද්ගලයාට උසුළු විසුළු කරලා තියෙනවා. එනකොට කොච්චරද කොච්චර වාසිපත්වඩ මින් දාගෙන තියෙන පස්සේ අන්තිමට එයා බාරගත්තා මේ රූපය කියන එක වශයෙන් පාස්සන්න බෑ. රූපය කියන එකට <clears throat> මගේ ස්වාමිත්වයක් නැහැ. මට අධිකාරී ශක්තියක් නැහැ. ඒක මට ලැබුම් පොලක් වෙන්නේ නැහැ. ඒකට ඕන වෙලාවට ඒක දෙයක් කරගන්නවා කියලා කින් එක එකින් පිළිගන්නේ. කොහොම නමුත් මේ විශාල සටනක් කරලා ඒ <clears throat> සත්‍යකය පරාජය කරාට සත්‍යකය මේ ධර්මය අවබෝධ කරේ. බුදුන් සරණ ගියා. කරන්න ගිහිල්ලා නැවතත් ගිහිල්ලා ඒ තමගේ වාදය වෙනස් කරමින් ඒකම කීකියා ඉඳලා තිනවා මේ බුදුන් සරණ ගියාට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා ඊට පස්සේ කතාව සඳහන් වෙනවා ඒ සත්‍යක වෘදු 1500 කට පස්සේ ලංකාවේ ඉපදිලා කළු දීපකුණේ කළු කිමිරි ගහක් යට රුවල පොයක කළුවර ආසනයක ඉඳගෙන කාලකාරාම සූත්‍රයේ කරපු විස්තර විග්‍රහය අහගෙන හිටපු ශ්‍රද්ධාතිස්ස රජුරු මුළු රැයක් පුරා හිටගෙන බණ අහලා ආන්දර වෙනකොට නැගිටලා පස්සේ කාලබුද්ධ රක්කිත කියලා තමයි කියලාම ඒ තමයි කියනවා සත්‍යකයාගේ ගාව පැවතිගෙන යන ආත්මයක් කියලා වැඳලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ විස්තර සහිත මේ කියන ඇත්තු සාසනේ ඉන්න තාක්කල් මම රජ වෙනවයි කියන එක විනිලජ්ජනක වැඩක්. ඒ නිසා මෙවැනි රටක් පාලනය කිරීමේ මූල ශක්තිය තියෙන්නේ ඔබ වහන්සේලාට. ඒ නිසා මේ මුළු ලක් දෙරණම මම උපවාසයට පූජා කරනවා කියලා දීපාන්දරම ඉපනගින වෙලාවේ ඒ <clears throat> කාලබුද්ධ රක්කිත ආමඳුරණ පූජා කරා කියන එක අපි ඉතිහාසගත වෙලා. ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒකට තාම විචක්ෂණ බුද්ධියක් සහිත කෙනෙක් ඒ කාලකාරාම සූත්‍රය විස්තර කරලා පස්සේ කියනවා මේක ඇත්ත තමයි නමුත් මට කරදරයක් මේව කරන්න රජුගම ගන්නේ. පස්සේ ආපහු ලංකාව රජුරණ දීලා තියෙනවා. අන්න ඒ වගේ ඉතිහාස කතාවක පේන්න තියෙනවා අපිට හයිය හති තියෙන තාක්කල් අපි හැදෙන පැත්තේ ඉන්න තාක්කල් අපිට පේනවා මේ රූපය කියන එක වශයේ පවත්වන්න පුළුවන්. මේක හැඩ වැඩ කරන්න පුළුවන්. එතන මේක ලොකු කරගන්න එක, පුංචි කරගන්න එක, ඩයටින් කරලා අනම්මනම් කරලා කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් කර කර ගිහිල්ලා අන්තිමට ඔය පල්ලම් පැත්තට වැටුණාට පස්සේ මොනම දෙයක්වත් මොනම බ්‍රේක් එකක්වත් අහන්න නැතුව යන්න පටන් ගන්නකොට ඉතින් අන්තිම වෙනකොට තමයි අපි තේරුම් අරගන්නේ මේකට තියෙන වෙනමම න්‍යාය ධර්මයක් ඒ න්‍යාය ධර්ම අනුව වැඩ කරන්නේ ඒක එක්ක කර්ම න්‍යාමයට අනුව නැත්නම් කම්මජ චිත්තද උතුජ ආහාරද කියන මේ කරුණු හතරෙන් මිස අපිට ඒ වෙලාවේ කරන්න පුළුවන් අර පුංචි පුංචි සංස්කරණ අර කර්ම නියාමයත් එක්ක බලනකොට බොහොම සොච්චමයි. නමුත් ඒකට පමා වැඩිකමයි තියෙන්නේ. එතකොට ඉන්නේ අපි අර හෙලකින් පල්ලට වැටෙන වෙලාව වගේ. ඒ නිසා රූපයේ අනාත්ම ස්වરૂපය ඒ රූපේ පිරියන தත්වයට යන්න ඉස්සරලා හැදෙන වයසදීම බතර යවන වයසදීම දක ගන්න පුළුවන් වුණොත් ඉතාමත්ම දුෂ්කර දෙයක්. මොකද මුළු ලෝකෙමත් මුළු අපේ හිතුම් පැතුම් රටාවත් ඇවිල්ලා තියෙන්නේ මේ ආත්ම සංඥාව නිසා. ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා මේක දුෂ්කර බව හැබෑව කළ හැක්කක්. ඒ මොකද හේතුව තිරසං ආත්මික හෝ දේව බ්‍රහ්මාත්මික කවදාකවත් මේක කරන්නේ. මේ සරණ පටන් ගන්න බෑ. පටන් ගත්තොත් දිව්‍ය ලෝකෙ ගිහිලත් ඒක දියුණු පවුණු කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රහ්ම ලෝකෙ ගිහිලත් දියුණු පවුණු කරන්න පුළුවන් මේ සටන සඳහා. මේ රූපය අනාත්මයි කියන සටන සඳහා ඕලාරික රූපයක් අවශ්‍ය භාවිතක් වෙලා නැහැ. කවදාකවත් දේවකායක සුකුම රූප තියෙද්දී රූපේ අනාත්මය තේරුම් ගන්න අමාරුයි. බ්‍රහ්මකායක උමරක් අපයි. ඒක නිසා මේ රූපය අනාත්මව තේරුම් ගැනීමට අත්‍යවශ්‍යම පරිශනාකාරය තමයි මේ රූපකය. ඒ රූපකය පිළිබඳව අපි දැන් ඉන්නේ ආත්ම සංඥාවෙන්. නැත්නම් ආත්ම සංඥාවට බර බව ඉස්සර ඉස්ලාම අපි තේරුම් ගන්නවා. ඒකට ඕන තරම් කරුණු කාරණා පොත්පත්වල දැනුම ඕන තරම් තියෙනවා. නමුත් අපි මේ උත්සාහ කරන්නේ එහි ඇත්තා වූ කාරක වේදක නිවාසී එහෙම නැත්නම් අදිත්‍යයක ආදිවාදී මේක කොලහක්ක් මේක විනාශ කළ හැක්කක් නැති බවයි අන්තිමට කියන්නේ මේක සුඛයේ පිණිස වින්දනයේ පිණිස යොදවා ගන්න බැරි බවයි අවසානයේ කියන්නේ මේක අදිෂ්ඨාන ශක්තියෙන් පාලනය කරගන්න බැරි බවයි කවදා හරි දිනන්නේ එහෙම නැත්නම් මේක වශයෙන් පවත්වන්න බැරි බවයි අන්තිමට දිනන්නේ කියන එක උත්සාහ කරලා ඒක ජයගත්ත මට්ටමකට එන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ පුද්ගලයාට හම් වෙන නිදහස අන්නර වේපචිච්ඡස්වේන්ද්‍රය දිවි ලෝකෙට ගිහිල්ලා මේ දිවි ලෝකේ සාධාරණයි ධාර්මිකයි කියන සම්‍යක් හැඟීම එනකොටම අන්න එන විමුක්තිය වගේ විමුක්තියක් ඇති වෙනවා. ඒ වගේම වේදනා පිළිබඳව, සංඥා පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥාන පිළිබඳව මෙන්න මේ විදිහට කල්පනා කළා යම් යම් ආකාරයකට පුංචි පුංචි අත්දැකීම් එන්න පටන් ගන්න නම් කවදාකවත් සීලෙන් මේ தත්තර කිට්ටු කරන්න බෑ. සමත භාවනාවෙන් කවදාකවත් මෙතන කිට්ටු කරන්න බෑ. කිට්ටු කර හැකි එකම භාවනාව බෞද්ධයාට නැත්නම් ਸਰවඥාන්සේට පමණක්ම ආවේනික වූ මේ විපස්සනා භාවනා පමණ. ඒ නිසා විපස්සනා භාවනාවෙන් කොහොමද මේ අපිම ආත්ම සංඥාවෙන් ගත්ත මේ දේ ලක්ෂයක් හමාරක් උත්සාහ කරනකොට එක්කෙනෙකුට හරි මේ අනාත්ම සංඥාව එන විදිහට මේ විපස්සනා භාවනාවේ කොහොමද මේ ප්‍රගතිය මේ ප්‍රගමණය પરම්පරාව වැඩිමින් කියලා බැලුවොත් විපස්සනා භාවනා ඉස්සෙල්ලාම උත්සාහ කරන්න කියන්නේ රූප ආරමුණක් අරගෙන කර්මස්ථානයක් අරගෙන ඒ රූප ආරම්මණයටම ඒ නාම ධර්ම වෙන හිත යොමු කරන්න. අපි ආනාපානය අරගත්තට පස්සේ අනිකුත් රූප බැලිලි නැත්නම් කයේ අනික්තෙන් බැලිලි බාහිරේ තියෙන කහ පාට නිල් පාට රතු පාට ආදී වර්ණ බැලිලි නතර කරලා ඒ ගත්ත ආනාපානේ වායු පොට්ටප්ප ධාතුවටම හිත නැවත නැවත යොදවන. එහෙම නැවත නැවත යොදවනකොට අපි අනිකුත් නාම ධර්ම ගන්නෙත් නැහැ අනිකුත් රූප ධර්ම ගන්නෙත් නැහැ. එයත්ම හිත යොදාගෙන ඉන්නකොට ඒ පුද්ගලයාට නැත්නම් ඒ භාවනා කරන කෙනාට සද්ද වලින් වේදනා වලින් හිතිවි වලින් වෙන් කරලා අරමුණටම හිත යොදාගෙන ඉන්නකොට මෙතන බලන දේකුත් බලන හිතකුත් බලන්න ඕනේ දෙයක් ආයෝ පොට්ටබ ධාතු ඇවිල්ලා මේ හැපීම ස්පර්ශ වීමේදී බලන්න තියෙන දේ මේකයි ඒක බලන හිත මේකයි කියලා ඒ එතන දෙකක ගැටුමක්. එතන තියෙන දෙකක ගැටුමක්. ඒ දෙක අපි සාමාන්‍යයෙන් කියනවා මේ ආරම්භණයක් මේ ඒක මෙනෙහි කරන හිතක්. මේ දෙක අතර ගැටුම තමයි අනික් පැත්තට ගිහිලා වේදනාවක් එනකොට කයේ වෙන තැනක ඒ වගේ ගැටුමක් එනකොට මේට වැඩිය ප්‍රකට වෙනකොට අපි ඒ ගැටුම නිසා මේ ගැටුම අතාරිනවා. නැත්තම් අපි පරිදිම අපි කියන භාවනාව කැඩුනායි කියලා වේදනාවක් එනවා. සද්දයක් කිව්වහම අර වගේ මේ කාය ආරම්මණය නෙවෙයි කන්නට කනේ තියෙන සංවේදී බවට සද්දයක් ඇවිල්ලා වදින එකයි. කිචිවිලි කිව්වහම හිතට ඇවිල්ලා ධම්මාරම්මණයක් වදින එකයි. ඒ ඒ දෙක දෙකක ගැටුමකින් මිස කවදාකවත් සංසිද්ධියක් ඇති වෙන්නේ. අත් දෙක එකට ගැටුමකින් ඇර තනි අතකින් කවදාකවත් සද්දයක් උපදින්නේ නැහැ. ඒ වගේ මේ දෙකක ගැටුමක් මෙතන තියෙන කියන එක දෙකක් මෙතන තියෙන කියන එක අවබෝධ කරගන්න තරමට අනිකුත් පරිබාහිර බාධක වලින් තොරව ආනාපානය බලන්න හිටියොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා යම් තාක් ආනාපානි ගොරෝසුව තියනවාද ඒ තාක් බලන්න පුළුවන් යම් වෙලාවක ආනාපානෙ නැතුනනම් බලන හිත අන්ධබන්ද වෙනවා බලන හිතට බලන්න දෙයක් නැතුව ඒ නිසා බලන්න දෙයක් තියෙන නිසායි මේ බෙනේ කරන හිත නැත්නම් හිතන හිත මේ භාවනා කරන හිත යොදා ගන්න පුළුවන් කියලා බොහෝ වෙලා බලන ඉන්නකොට ඕනම සංසිද්ධියක් වෙන්න දෙකක ගැටුමක් අවශ්‍ය බව. ඒක තමයි ඔය සාක්ෂිකුටගේ මූලික න්‍යාය ධර්ම වලින් පෙන්වන්නේ සිද්ධියක් වෙන්න දෙකක් ගැටෙන්න. ඉතින් මේ දෙක ගැටෙන දෙක වෙන්කොල්ල දැනගැනීම විතරයි ආනාපානති කරන්නේ. ඒ වායෝ පොට්ටබ්බ ධාතුව ඇවිල්ලා අර කායේ තියෙන විඳීම් දැනගන්න පුළුවන් සංවේදී භාවය වදිනකොට හිත වෙන දේවල් හිතන්නේ නැතුව කල්පනා කරනකොට ඒකම බලා ඉන්නකොට ద్వාරයේ මේකයි ආරම්භණයේ මේකයි දෙකෙන් හටගත්ත දේ මේකයි කියලා ඒ දේවල් වල හැම දෙයකම සිද්ධියක් වෙන්න දෙකක් ගැටෙන්න ඕන කියලා මේ දෙකක සංසිද්ධියක් බව හුස්ම වදිනවයි කියලා කියන්නේ වාතයේ තියෙන හුස්ම රැල්ලක් ඇවිල්ලා කයේ වැදීම නිසා ඇති වෙන කිනි පුළුඟුවක් නැත්නම් ඇති වෙන සංසිද්ධියක් ඇති වෙන කම්පනයක් චංචලයක් බව තේරුම් අරගන්න බොහෝ වෙලා ඉන්න මෙන්න මේකට තමයි සාමාන්‍යයෙන් භාවනා ලෝකේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේ නාම ධර්මයක් ඇවිල්ලා රූප ධර්මත් එක්ක දෙක සංසිද්ධියක් තුළින් තමයි මේ සිද්ධියක් සිද්ධ වෙන්නේ. රූ ඇහැට චක්කුන් අනත්තා රූපං අනත්තා කියලා කියන්නේ ඒකට සම්බන්ධ වෙන ඇහැ අනාත්ම බව වෙනම කතාවක් සම්බන්ධ වෙන රූපය අනාත්ම බව දෙවන කතාවක් නමුත් පෙනීම සිද්ධ වෙන්නම් ඇහැට රූපයක්ම වදින්න කනට සද්දයක්ම වදින්න නාසයට ගඳක්ම වදින්න ඕනේ දිවට රසයක්ම වදින්න ඕනේ කයට පහසක්ම වදින්න ඕනේ වෙන විදිහට කියනවා ඇහැට සද්දයක් ඇතුණ වැතුණට ඇහැට එහෙම රූප බලන්න පුළුවන් ශක්තියක් නැහැ ඒ වගේම කයට ආලෝකයක් ඇවිල්ලා වැටුණට පෙනෙන ගතියක් නැහැ ඇහැටම රූප වදින්න ඕනේ එතකොට පෙනීම ඇති කනටම සද්දම වදින්න ඕනේ එතකොට එහෙම සිදු වෙනවා කියලා මේ දෙකොල්ල අතර කලින් ඇති කරගත්ත න්‍යාය ධර්මයකට මේ රූප සහ නාම අතර පුතුමාකාර සම්බන්ධතා රාශියක් තියෙනවා. ඒවා සේරම එකවර කරගන්න බැරි නිසා එකම එක සම්බන්ධයයි. කයට ඒ හුස්ම රැල්ල වැදීම විතරක් කොටු කරලා. ඒක පේන අයිනකොට ඒ දෙක වෙන් කරලා. මේක තමයි හුස්ම රැල්ල. මේ තමයි ඒක දැනගන්න කතිය. මේ හුස්ම රැල්ල ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා දැනගන්න. පිට වෙනකොට පිට වෙනවා කියලා දැනගන්නවා කියලා. දිගට දිගට හිතත් එහෙමයි අනිත්ත් එහෙමයි ඊට පස්සේ දවසෙත් එහෙමයි යනකොට ඒ දෙකේ සමவாயෙන් දෙක සම්පාත වීමෙන් තමයි මේ හුස්ම ගැනීම නැත්නම් භාවනාව සිද්ධ වෙන්නේ කියලා මූලික සංසිද්ධියක තියෙන මේ කොටස් දෙක වෙන්කොට දැන ගැනීම තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා බලන්නේ. මොන අපි හිතමු යම් වෙලාවකට මේ යෝගාවචරයට හුස්ම රැල්ල ගොරෝසු වෙලාවේ මෙහෙමයි ආස්වාසේ මෙහෙමයි ප්‍රස්වාසේ මෙහෙමයි සියුම් වේගන යනකොට මෙහෙමයි සම්පූර්ණ සියුම් වෙනකොට මෙනෙහි කරන හිත පවත් ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ සංසිද්ධිය දැක්කා. එහෙම දැකලා ඉවරලා එහෙම යන අතරේ සංසිඳීගෙන සංසිඳීගෙන යනකොට ඔන්න වේදනාවක්. වේදනාවක් එනකොටත් ඒ වේදනාව ඇති වෙන්න නම් අර කයේ තියෙන සංවේදීකමට මොනවා හරි ගින්දරක් හෝ වතුරක් හෝ මේ හුලඟක් හෝ මොකක් හරි වදින්න. වැදුනට පස්සේ තමයි කයේ අර ගැටීම ඇති වෙන්නේ. ඒකට අපි වේදනාව කියනවා. සංඥා සංස්කාර එහෙම නැත්නම් මේ එන ඕනෙම අරමුණක මෙන්න මේ දෙකක ගැටුමක් තියෙනවා. එහෙම ගැටුමක් නැත්නම් සිද්ධියක් වෙන්නේ. අප්පුඩි දෙකක් නැත්තම් අත් දෙකක් නැත්තම් අප්පුඩියක් වදින්නේ නැහැ කියන එක හැම දෙයකම එකක් නෙවෙයි අඩු ගානේ දෙකක ගැතුමක් බව තේරුම් ගන්න පුළුවන් තරමට එනකොට දකින දකිනදී ඒ தത്വෙට ගන්න පුළුවන් වෙනකොට තමයි සාමාන්‍ය නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියන්නේ. ඉතින් එහෙම බලාන බලාන බලාන එනේන සංසිද්ධිය දෙකට දෙකට දෙකට දෙකට පළපලා පළපලා යනකොට කවදාකවත් මේ සංසිද්ධිය තුල මේ මමය කියා ගන්න පුළුවන් සාරයක් හරයක් අවුරුදු ගණන් බලන්නේ කියත් කවදාකවත් ලැබෙන්නේ හැබැයි අපි නිතරම බලන්නේ මේක ඇතුලේ ගන්න මදයක් tie ගන්න හොඳ දෙයක් tie ගන්න වටිනා දෙයක් tie මේ ආත්ම සාරයක් tie කියලා අවුරුදු කෙල කෝටි ගණක් බලන්නේ කවදාකවත් ඒ හුස්ම රැල්ලත් ඒක දැනගන්නා හිතත් ඇර ওই දෙක මැද গুপ্তකමක් නැහැ. නොදැනෙන දෙයක් නැහැ. මැජික් එකක් හම් වෙන්නේ නැහැ. කොච්චර වෙලා බලන්නේ කියත් ඔච්චරයි. ඉතින් යෝගාවචරය මෙන් බලනකොට විවිධාකාර දේවල් හිතාගෙන ඉන්නවා. මට දිබ්බ චක්කු පහළ වෙයි දිබ්බ සෝත පහළ වෙයි බුදුහාමුදුරුව පෙනේ මොනවා බැලුවා පෙයි ඉතින් හැමදාම නත් බලහන් ඉන්නවා දැන් මොකුත් පේන්නේ නැහැ ඉතින් ඒකට අර කොටිගාතේ සත්තාජී හාමුදුරන්ගේ නිදර්ශනේ මට මතක් වෙනවා ඒ ස්වාමීන් පණක් අහන්න කියලා ඒ ස්වාමීන් කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ හරිය බයලු පිස්සන් තවදත් පිස්සන් කොටේ පණක් කියන්නේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරියට දවසකට පණ හත අට කියනවා අද පිස්සන් කොටේ බණ නිසා ඒ ස්වාමීන් වහන්සේ කලින් සූදානමට වෙලාවට කලින් ගිහිල්ලා තියෙනවා සංවිධායකව කවුරක්වත් තව ඇවිල්ලා නැතිලු පිස්සෝ ටික විතරලු හිටියේ. ඉතින් ඒ ශාන්තේ වටා පැරගෙන හිමිහිමිට යනකොට පිස්සෝ දාලා ආයෙනවා එනවනේ මෙහෙම මෙහෙම මෙහෙම කියලා කතා කරා. ස්වාමීන් වහන්සේ හොඳටම බය හිතුණා මොකද කරන්න කියලා දැන් කලබල කරන්නත් බෑ. අර්ධන කරපු මහත්යත් කිට්ටුවක නෑ. ඊට පස්සේ කිව්වලු මේ පිච්චිර කන තියාගන්න. මේ භාග පිච්චිර කන තියාගන්න. ඒ වංශය පිස්ස පිටිපස්සෙන් කන තිබ්බා. දැන් ඒ හාමුදුරුවෝ කොන්දන වාගෙන කන තියාගෙන විනාඩි 5 10ක් නැගිටලා කිව්වලු තියාගන්නයි කිව්වලු ආයෙත්. ඊට පස්සේ ආයෙත් පැයක් 10ක් විතර හිටියා. ඔළුව උස්සන් හදලා මං කිව්වේ තියාගන්නේ තියාගන්න. මිනිත් 15ක් 20ක් ගිහිල්ලා බලලා කිව්වලු පාසමාත්‍යා මොනවත් නැහැ. ඒක තමයි යෝයි. මං දැන් දවස් 4ක් බලන මොකක්වත් ලැබුණේ නැහැ කිව්වා. ඒ වගේ තමයි අපි අර කන තියාගෙන අහගෙන ඉන්න මොනවා හරි ඇහි කියලා. මොකවත් ඇහි. ඒ වගේ තමයි ආනාපානේ භාවනා කරනකොට කරනකොට කරනකොට මේ හුදු හුලං වෙලකුත් ඒක පිළිබඳ ඥානයක් ඇර නැත්නම් ඒ හුස්ම මේ ඇතුළේ හුස්ම මේ පිට වෙන ගොරෝසු විලාට ගොරෝසු බවට තියෙනවා පුංචි වෙනකොට සියුම් වෙනකොට සියුම් බව තේරෙන ඔච්චර තමයි. වින් එහාට අපි ඔය සාමාන්‍ය ජීවිතේ බලාපොරොත්තු වෙන ආත්ම සංඥාවට පොහොරක් වැටෙන මොන්නම මොන දෙයක්වත් නැති නිසා ආනාපානෙ ඔච්චර අමාරුයි. එතන මුස්ම රැල්ල බලන දිහා බලන්නේ ඒක මොනම මැජික් එකක් කරන්නේ කනට පිටේ කන කියලා අහගෙන ඉන්න පිටතරක් කොට හැටි වැඩක්. ඒ පිටේ මොකක් හරි රාජ්‍යයක් එයි කියලා හිතනවනම් නැත්තම් වෙන මොන හරි ලාභයක් හම්බෙයි කියලා හිතනවනම් කොච්චර කල්පයක් බලන්නේ අපි. ඒ ආනාපානෙ අපිට දැනගන්න තියෙන්නේ. නැත්තම් මේක පිම්බි මහැකිලි කියලා සක්මන වෙනස් පුළුවන්. මේ කරන වැඩේ අපිව බලාපොරොත්තුෙන් හිතන මොනම දෙයක් කවදාකවත් ලැබෙන්නේ හැබැයි හිත තියෙන තියෙන වෙලාවේ යොදන යොදන වෙලාවේ ඒ පවතින වැඩපිළිවෙල බලන්න බැරි වෙන්න වළක්වන්න පුළුවන් යක්ෂයෙක් ධර්මයේ ප්‍රේතෙක් ඇති ඕනම වෙලාවක හිත යෙදුවොත් මේ හුස්ම රැල්ල වදින තාක් හුස්ම රැල්ල දැනගන්න පුළුවන් මේ ඇතුල් වෙන හුස්මේ මේ පිට වෙන හුස්මේ මේ ගොරෝසු අවස්ථාවේ මේ සියුම් අවස්ථාවේ මේ නොදැනෙන අවස්ථාවේ කියලා දිගට බලන්න. ආන්නේ විදිහට ඕන සංසිද්ධියකට ඒ ඇති හැටි ඒ විදිහට බලන්න පුළුවන් ශක්තිය කොලින් උපදෙස් ලැබපු ඕනෙම මිනිසෙකුට තියෙනවා. ඒක අර විවිධාකාර අන්නේ විහිිත නොවියම් පිළ තමයි Tamanටම ගැළපෙන වර්තමාන වශයෙන් තියෙන මෙතන තියෙන අරමුණකට දාලා බලාගෙන ඉඳ ඉඳ ඉඳ ඉඳ හොඳටම තියෙන ඕනම සංසිද්ධියක එකක් නෙවෙයි නැත්නම් ඒක ඝණයක් නෑ අඩු ගන්න බලන හිතයි ඒ වායෝ ධාතුව කියන මේ නැත්නම් හැපීම කියන මේ රූපාරම්මණය පමණමයි තියෙන්නේ. ඕක හුඟාකල් දකින දකින අරමුණේ රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගඳක් රසක් බලනකොට ඒ සිද්ධිය දැක්කනම් එච්චර තමයි ඉන්නේ. හරියට මොනවත් නැහැ නාම රූප පරිච්ඡේදය. නමුත් එතකොට දන්නවා රූපයක් බලන සංසිද්ධියට පැටිය සද්දයක් අහන සංසිද්ධිය වෙනස්. ගඳක් බලන රසක් බලන පහසක් ලබන පහසේ මේ එක එක වෙලාවට යනකොට එනකොට කනකොට බොනකොට එකින් එක එකින් එක වෙනස් වුණාට මේකේ කොච්චර වෙලා බලන් කියත් මේක කරවන ආත්මයක් මේක මේ විධාන ශක්තිය මොකක්වත් නැහැ. මේකේ තියෙන්නේ මේ හුදු නාම රූප දෙක පමණයි කියන එක මේ ඇති වෙනකන් එහෙම නැත්නම් වෙන මේ රහසක් නැති වෙනකන් ටිකට බලانے දිල තමයි අපි නාම රූප පරිච්ඡේඥාන කියලා කියන්නේ. ඉතින් අර වෙන ආත්ම සංඥාවකින් වෙන මොනවාර දෙයක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව තියෙන තාක්කල් කවදාකවත් අපිට මේ ආනාපානයේ පෙනෙන ටිකමදි. අපි මොනවදෝ වැඩිපුර ඉල්ලනවා. කවදා හෝ උත්තටම බල්ලා බල්ලා බල්ලා බල්ලා ආනාපානෙ ඔච්චර තමයි බලන්න තියෙන්නේ කියන එක සතුටු වුණොත් නැත්නම් ඒ නාම රූප පරිච්ඡේඥානය පිළිබඳ කියන භාජනේ පිරුණොත් පමණක් ඒක ඊගාවට කියන ඥානෙ වෙන අච්චපරිකා ඥානෙට යනවා. ඒ බලන හිත අ හේතුකෝ පැන නගිනවා නෙවෙයි අර රූප ධර්මයේ නිසාමයි පැන නගින්නේ නැත්තම් පැන නගින්නේ. ඒකට නිදර්ශනයක් තමයි යම්ම වෙලාවක ආනාපානේ සංසිඳුණාට පස්සේ මෙනෙහි කරන හිතක් එන්නේ නැහැ. මෙනෙහි කරගන්න බැරුවයි. ගුරුසුට තියෙන තාක්කල් මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම වේදනාවක් තියෙන තාක්කල් වේදනාව මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ වේදනාව හිත හිටින්නේ නැහැ. ඒ නිසා මේ රූප ධර්මයේ නිසාමයි නාම ධර්මෙන්නේ. මේ විදිහට හැම අර කියන නාම ධර්මයට හේතුවක් තියෙනවා. රූප ධර්මයට හේතුවක් තියෙනවා කියලා නාම රූප දෙක පහළ වෙන්නේ ඒ ඒ දේවල් වලට හරියටම අදාළ ආවේනික හේතුවකින් මිස කවදාකවත් ආවට ගියාට නෙවෙයි. අහේතුකවත් නෙවෙයි කවදාකවත් ඒක හේතුකවත් නෙවෙයි විවිධාකාර හේතු රාශියක් නිසා විවිධාකාර ඵල රාශියක් පහළ වෙනවා. එතකොට නාම ධර්මයට හේතු සහ නාම ධර්ම. ඵල ධර්මයට ඵල ධර්මයේ සහ ඊට හේතු කියලා ඒ අර දැකපු දේ නාම රූප වශයෙන් ගත්ත දේ අ හේතුකෝ පැන නගින්නේ නැහැ. ඒක හේතුවෙන්මයි පැන නගින්නේ කියලා ඒක ඇතිවීමේ මුල ඕනම දෙයක් ඇතිවීමේ මුල කියන අර දෙකට බෙදාගත්ත දේ ඒකේ හේතුව සහ ඵලයේ ඵලයේ හේතුව සහ ඵලයේ කියලා දෙකට බෙදලා පේනකොට අපි කියනක පච්චේ පරිග්‍රහ ඥානය කියලා ඕනෝතන තමයි සම්පූර්ණම බුද්ධ ධර්මයේ කියන අර පටිච්චසමුපාදය පිළිබඳ විශාල ගැඹුරක් දක්වනවා. අපි මුග කෙනෙක් අඳුරගෙන ඉස්ලාම දැකපු දවසේ ඒ පුද්ගලයා අන්පිරිසකකින් අන් කෙනෙක්ගෙන් වෙන්කොට හඳුනා ගන්න. ඊට පස්සේ දවසේ අපි මේ පුද්ගලයා දැනගත්තාම මේ අසවලා කියලා දැනගන්න. අපි මේ පුද්ගලයා නැවත නැවත නැවත නැවත ආශ්‍රය කරන්න යනකොට ඒ පුද්ගලයාගේ වංශය මේකයි, ඒ පුද්ගලයාගේ ගම මේකයි, ආවේ මෙහෙන්, එයාගේ සුදුසුකම් මේකයි කියලා ඒ පුද්ගලයා පිළිබඳ අතිරේක දැනුමක් ලැබීම දැකපු දේ දැවැත්නටත් කරනකොට අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. ඒ නිසා ආස්වාද ප්‍රස්වාසයේ දකිනකොට අපි ආස්වාද ප්‍රස්වාසයේ ගොරෝසු මැද හරිය විතරයි දකින්නේ. ඒක නැවත නැවතත් බලබලා ඉන්නකොට මේ ගොරෝසු තත්ත්වෙින්ද පොඩ්ඩකට ඉස්සලා සියුම් තත්ත්වයක් තිබිලා ඒ සියුම් තත්ත්වෙින් ඉස්සලා ඊටත් වැඩිය සියුම් තත්ත්වයක් තිබිලා තියෙනවා. ගොරෝසු තත්ත්වය දිහා බලාගෙන ඉන්නකොට ඊට පොඩ්ඩකට ඉස්සලා තිබුණ සියුම් තත්ත්වයක් එක්කම ගොරෝසු තත්ත්වෙ පේනවා. තවත් යනකොට ඊටත් වැඩිය assume තත්ත්වකින් වෙන. එතකොට උන ආනාපාන ආස්වාසේ මුල මෙහෙමය, මැද මෙහෙමය, අග මෙහෙමය කියලා අර ඉස්සලා දැකපු එකම නැවත නැවත බලනකොට වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඉස්සලාම පේන යන්තම් මැද හරිය පමණයි. නමුත් අර හොඳට ප්‍රත්‍යයත් එක දකින්නයි කියලා කියන්නේ ඒක එකවර අහසින් පන්න නෙවෙයි ඊට වැඩි assume තිබිලා තමයි මේ ගොරෝසු තත්ත්වයටපත් වෙන්නේ. ඊටත් වැඩි assume තිබිලා තමයි assume තත්ත්වයටපත් උනේ කියලා ඔන්න ඒක ඇතිවීම හටගන්ම පේන. ඒ වගේම ඒ සියුම් தත්ත්වයටවත් ආනාපානෙපත් වෙන්න ඉස්සෙල්ලා දැනගැනීමේ ඥාණය දැනගැනීමේ හිත කොහොමඩක්වත් පහළ වෙන්නේ. නමුත් සියුම් தත්ත්වය දැක්කට පස්සේ සියුම් தත්ත්වයේ දකින්න හිත ගොරෝසු தත්ත්වයේ දකින්න හිතක් කියලා අර හිතේ විස්තරේ පේන්න පටන් ගන්නවා. විචිත්‍රතාවය පේන්න පටන් ගන්නවා. එහෙම එහෙම එහෙම යනකොට හැම වෙලාවෙදීම නැවත නැවත සාර්ථකව බලන බලන චිත්තක්ෂණයක් පාස වෙනදා නොදැක්ක ආරම්භයක් ආස්වාසයටත් තියෙනවා ප්‍රස්වාසයටත් තියෙනවා කියලා හැම වෙලාවෙදීම අර ඊටාම සියුම් தත්ත්වේ මූලාරම්භේ පේන්න පටන් මේක සාමාන්‍ය මුළු ලෝකෙම තියෙන තාමත් වැදගත් සංකල්ප. මේකට සාමාන්‍ය සෞඛ්‍ය විද්‍යාත්මක නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක දර්ශනයක් ගත්තොත් මේ භයානක රෝගයක් ඒඩ්ස් රෝගේ නැත්නම් පිළිකා රෝගේ වගේ ඉස්ලාම ලෝකෙට පහළ වෙනකොට ඒ රෝගය පිළිබඳව දැනෙන අසාධ්‍ය තත්යකට පත් වුණාට තමයි මේ රෝගියා එවැනි රෝගයක් මේ රෝගෙට මේ නම දෙනවයි කියලා තේරුම් අර ගන්නකොට ඒ රෝගිය හොඳටම අසාධ්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා. නමුත් එතකොට ඇත්තට මේ වෛද්‍ය විද්‍යාව බෙහෙතුත් නැහැ. වෛද්‍ය ශාස්ත්‍රයේ පොත්වලේ නමක් නැහැ. ඉතින් කොහොමද සිද්ධියක් සිද්ධ වාර්තා ඒ සිද්ධිය වාර්තා වෙනකොට ඒ රෝගියා ඉන්නේ ඒකේ උච්ච අවස්ථාවේ. මේ වෛද්‍ය විද්‍යාවේ ඒක සඳහා ක්‍රමික වැඩපිළිවෙල තමයි ඊට පස්සේ එහෙම රෝගීන් එනකොට අපි ස්පිතාලට එන්නේ කියලා සාදරයි. ඒ මනුස්සයර තියෙන විශාල හොයන්න බැරි ලෙඩක්. නමුත් පැනඩෝල් පෙත්තකින් හරි ගමන්නේ උණ බැස්සොත් උණ බස්සලා. බඩේලි යනවනම් ඒකට පිළිදිදි තියාගෙන ඉන්න. ඉන්න ඉන්න ඉන්න ඉන්න ගියාම ඒ රෝගියාගේ තත්වෙටම උත්සන්න වෙන්න ටිකක් ආසන්න හැදීගෙන එන රෝගීන් හම් වෙට පටන් ගන්නවා. එතකොට වෛද්‍යවරු බොහෝමත් උනන්දු වෙනවා මේ රෝගය මේ තත්ත්වයට උත්සන්න වෙන්න ඉස්සලා මෙන්න මේ මේ රෝග ලක්ෂණ පහළ වෙනවා. නමුත් තාම රෝග මූලය අල්ලන්න බෑ. කොහොම යනකොට ආරංචි වෙනවා මේ ස්පිතාලේ මෙන්න මේ වාගේ රෝගීන් බාර ගන්නවා ඒ කට්ටියට සලකනවා තාම බෙහෙත් නැහැ උනාට ගෙදර ඉන්නවට වැඩිය හොඳයි කියලා ඒ ආසන්න වේගන එන ලෙඩු එනකොට එනකොට තමයි මේ රෝගයේ මූල අවස්ථාවල් සහිත රෝගීන් වරින් වර වරින් වර ස්පිතාලට එන්න පටන් ගන්නවා එnde එnde එnde එnde වෛද්‍ය වෘත්තිකයන් කරන්නේ මේ රෝගේ මෙච්චර උත්සන්න වෙන්න මූල தত্ত্ব කොහෙන්ද පටන් ගන්න කියලා හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට තමයි අර ආපස්සට යනවා වගේ වැඩක් වෙන්නේ. කොටින්ම ඒ ස්පිතාලට එහෙම භාගෙට රෝග ලක්ෂණේ නැත්තු එන්න පටන් අරගන්නේ අර අසාධ්‍ය රෝගීන්ට හොඳින් සලකපු නිසා. ඊට පස්සේ භාගෙට රෝග හැදිච්ච ඇත්තෝ. ඒ රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැත්තු කියලා මුලට මුලට මුල නුරට යන්න යන්න ඒ රෝගය අඳුනා ගැනීම සහ ඊට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් හොයා ගැනීමට වඩා හොඳ වාතාවරණයක් ලැබෙනවා. හොඳටම උත්සන්න ඇත්තෝ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඕක බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. දැන් ඉතින් මරණ එකයි වෙන්නේ කියලා ඒ හොඳටම උත්සන්න ඇත්තෝ නොසලකා හැරියොත් ඒක වෛද්‍ය වෘත්තිය මෙහෙම නමකුත් නැහැ බෙහෙතකුත් නැහැ ඒක කවදාකවත් ඒ වෛද්‍ය වෘත්තිකයට අර ඒ රෝගේ ඇති වේගෙන එන තත්ත්ව ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි අර මුල් රෝගීන් අසාධ්‍ය වෙච්ච රෝගීන්ට ඒ පසු හොයාගන්න බෙහෙතින් ඇති වැඩකුත් නැහැ. ඒකට ඒ රෝගීන් මැරිලා. නමුත් වෛද්‍ය වෘත්තියට යම් දැනුම් ප්‍රමාණයක් එකතු වෙනවා. මේ ක්‍රමයෙන් තමයි මේ ලෝකේ සෑම තැනකම මේ දේවල් වල මූල ආරම්භය හොයන්න පටන් අරගත්තේ උග්‍ර අවස්ථාවේදී ඇති වෙන තත්ත්වය පිළිබඳව තරහෙන් අමනාපෙන්නේ නැතුව බැලිමෙන් තමයි. ඒක තමයි ආනාපානයත් ගොරෝසු අවස්ථාවට ආවට පස්සේ නම් අපිට පේන්නේ අපි ඒක දිහා බලාගෙන ඉන්නකොට ආනාපානෙ ඉච්චර ගොරෝසු වෙන්නේ ඉස්සර. තවත් ඉස්සර කියලා ටික ටික යනවා. ඒ වගේ නෝටන වේදනාවක් වෙනවා තාමත්ම තමයි. ඒ ධර්ම වේදනාව ආපු ගමන් අපිට පේන්නේ ආනාපානෙ කැඩෙන්න මේ ආවේ මේක නැති කරන්න ඕනේ කියලා. නමුත් භාවනා උපදේශ දෙන නැහැ. වේදනාව දිහා සුහදව බලන්න. එතකොට තේරෙනවා මේ ආනාපානය කඩන මට්ටමට වේදනාව මෙච්චර උග්‍ර වුණාට හොඳට සීයෙන් බැලුවනම් මේ වේදනාව ඊට ඉස්සෙල්ලා ටික ටික ඔළුව උස්සමින් තිබිලා තියෙනවා. තිබිලා තමයි යම් මට්ටමකට ආවට පස්සේ ආනාපානේ තලාපෙලාගෙන වේදනාව රජ වෙන්නේ. ඒ නිසා හොඳ දක්ෂ යෝගාවචරින් තේරෙන පටන් ගන්නවා. එහෙම ඉඳපු ගමන් ආසින් කතා නැවැත්න වගේ වේදනාව එන්නේ නැහැ. ඉස්සෙල්ලාම ආනාපානේ ඊටාම ප්‍රකටව තියෙදි වේදනාව ඊටාමත්ම තුනීව තියෙනවා අපි ගණන් ගන්න. ඒ නැත්නම් අපි සතියට අහු වෙන්නේ නැහැ සතිය ප්‍රකට නැහැ. නමුත් හොඳට බලනකොට ඒ වේදනාව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යහගේ ක්‍රියාකාරකම් පෙන්නගෙන පෙන්නගෙන යම් වෙලාවක ආනාපානයට වැඩිය තද බල වෙනකොට ආනාපානය නැතුව වේදනාවට යනවා. නමුත් හොඳට බලන්න වෙනවා වේදනාවක් කියන එකක් කවදාකවත් අර ලාවට පටන් අරගන්න නැතුව ඒක පැත්ත ගොරෝසු වෙන්නේ නැහැ. ඒ වගේම හිතවිල්ලක් එහෙම වෙන්නේ නැහැ. සත්‍යයක් එහෙම වෙන්නේ නැහැ. සෑම දෙයකම මේ මුල දැනගත්තොත් ඒ මුළු සතාගෙම, ඒ මුළු රෝගයෙම, ඒ මුළු හතුරගෙම මුල දැනගත්තා වගේ වෙනවා. මෙන්න මේ විදිහට මේ මුලට ඇදීම නැත්නම් හේතුව නැත්නම් අර නාම රූප වශයෙන් දෙකට කඩාගත්ත දේ නාමේ සහ නාමයේ හේතුව රූපේ සහ රූපේ හේතුව කියලා අපිට හොයාගෙන යන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ නැවත නැවතත් නාම රූප ආශ්‍රය කරනකොට කරනකොට ඒ සෑම දෙයක්ම මේ වගේ ඉතාමත්ම තුනී තැනකින් පටන් අරගෙන තමයි ගොරෝසු වෙන්නේ. නමුත් අපි අසතිමත් නිසා අපිට මේ සිහියක් නැත්නම් සමාධියක් නැති නිසා අපි අර හොඳටම උක්‍ර වෙච්චාම අපි ඒකත් එක ගැටිලා හරියට කරදර. ඒක නිසා අපේ සිංහලයේ කියමනක් තියෙනවා. පොරවට පොරවෙන් කපන කම් හොරන්නේ නැතුව නියපොත්තෙන් කන්න වෙලාවේ දැක්කොත් ඕක බොහොම පොඩි වැඩක්. වෛද්‍ය වෘත්තියෙන් කියනවා ඕනම රෝගයක්. ඊටාත්ම මේ හට ගන්න කිට්ටු අවස්ථාවට આવොත් කිසිම ලෝකේ රෝගයක් නැහැ කියනවා ලුණු වතුරෙමුයි උණු වතුරෙමුයි සනීප කරන්න බැහැ. ඕනම රෝගයක් මූල අවස්ථාවේ අල්ලගත්තොත් ඒක ලුණු වතුරටයි උණු වතුරටයි සනීප කරන්නේ. ඕක ගොඩාක් වැවුනට පස්සේ තමයි පොරවෙන් කපන මට්ටමට වැවුනට පස්සේ තමයි ওই විශාල සල්්‍යාකාර ලොකු ඉස්පිරිතාල නැත්තම් පිටරට යන්න වෙන්නේ ගොඩක් ඔක්කොම වෙයි. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන ඕනෙම දෙයක මුල අල්ලගන්න. නමුත් ඒක අමාරුවටපත් වෙනකොට අමා වැඩි. නිසා අපි හැම වෙලාවෙදීම යමක් දැක්කම ඒකම නැවත නැවත බැලීමෙන් ඒක එච්චර උග්‍ර වෙන්න මුලින් අවස්ථාව දැක ගැනීම තමයි ඔය පච්චේ පරිග්‍රහ ඥාණය වශයෙන් සඳහන් කරන්නේ. එතකොට අපිට ඒක සුද්ධ විෂයක් වෙනවා. එහෙම නැත්නම් අපි නිකන් භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා. රසායන විද්‍යාව ඉගෙන ගන්නවා වගේ අනුන්ගේ දෙයක් වගේ බලන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න එතෙන්ද කී දවසේ. අපි කියන නාම රූප පරිච්ඡ ඥානය දකින දවසේ අවුරුදු ගණන් කෝටි ගණන් බලබලා හිටියත් මේක ඇතුලේ කවදාකවත් ආත්මයක් කියලා ගන්න මුලක් අහුවෙන්නේ නැහැ. සාරයක් අහුවෙන්නේ නැහැ. යම්ම වෙලාවක ඒ යෝගාවචර ඒ කියන මේ වශයෙන් හෝ චින්තාමය වශයෙන් හෝ ඒ தත්ත්වෙ ඉක්මවලා මේ සෑම දෙයක්ම හේතුවක් සහිතව පහළ වෙන්නේ ඒ හේතු බොහෝ විට බලන සිටීමේම හම් වෙන්නේ කියලා බැලුවොත් ඒ හේතුව ගාක් විස්තර කරලා බැලුවොත් කවදාකවත් මේ වගේ දේවල් ඇති කරන මහත්මයක් හෝ පරමාත්ම හෝ නෞංකාර දෙවි කෙනෙක් කවදාකවත් හම් වෙන්නේ. හම් වෙන්නේ මොකද්ද? මේ නාම රූපමයි නාම රූප වලට හේතු වෙන්නේ නාම නිසා නාම හට ගන්න අවස්ථාවක් තියෙනවා ලෝකේ. නාම නිසා රූප හට ගන්න අවස්ථාවක්. රූප නිසා රූප හට ගන්න අවස්ථාවක් තියෙනවා ලෝකේ. රූප රූප නිසා නාම හට ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඉසල විද්‍යාව ගානම ගත්තේ නෑ. රූප නිසා රූප හැට ගැනීම බාර ගන්නවා. ඒගොල්ලෝ කිව්වා රූප නිසා නාම හැට ගැනීමක් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා නාම නිසා රූප හැට ගැනීමකුත් බාරගත්තේ නැහැ. නාම නිසා නාම හැට ගැනීමක් විද්‍යාව සලකවෙම නැහැ. නමුත් දැන් ඒක පරමාණුක අන්තිමට බිඳුවට කඩාන කඩාන ගිහිල්ලා එහෙම නැත්නම් ඒකේ තියෙන ක්වොන්ටම් ශක්ති බාටපත් වුණාට පස්සේ දැන් විද්‍යාව හොඳටම කියනවා අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක්ම වන්න පුළුවන්. ද්‍රව්‍ය අද්‍රව්‍ය බවට පත් කරන්න පුළුවන්. පාටිකල් එකක් වේව් එකක් පාටපත් වෙන්න පුළුවන් වේව් එකක් පාටිකල් එකක් පාටපත් වෙන්න පුළුවන් කියලා අන්තිමට හොයාගත්තට පස්සේ ඒ පාටිකල් සම්බන්ධව කියලා තිබුණු විද්‍යා කතා එකක්වත් අර ශක්තිය වලට වේව්ස් වලට අදාළ නැහැ. කොණ්ඩ ෆිසික්ස් ආවට පස්සේ තිබුණු ක්ලාසිකල් ෆිසික්ස් ඔක්කොම මොකද්ද වෙලා බොඳ වෙලා ගියා. නමුත් සර්වඥාන්සේ මේක පැහැදිලිවම මුලින් කියලා තිනවා නාම ධර්ම. කියන්නේ අල්ලන්න බැරි අරූපී දහුවේ නිසා රූප ධර්ම වැවෙන්න පුළුවන්. රූප ධර්ම නිසා නාම ධර්ම වැවෙන්න පුළුවන්. රූප නිසා රූපත්ම වෙනවා නාම නිසා නාමත්ම ආන්න ওই විදිහට මේ ආනාපානය හොඳට ගොරෝසුට තියෙනකොට මෙනෙහි කරන්න පුළුවන් මම මේ හැපෙන තැන වැටෙනවා හැපීම තේරෙන නමුත් ආනාපානය සියුම් වුණාට පස්සේ කොච්චර මෙනෙහි කරන්න හැදුවා කරන්න කරන්න අවුල් ඒ මොකද අර රූප ධර්මේ නැත්තම් ඒ නාම ධර්මේ මතු කරන්න බෑ හිතලා ගන්න බෑ ආනාපානය ආන්න වගේ මේ සම්බන්ධතා අතුරු සම්බන්ධතා රාශියක් ඔය පච්චපරිකා ඥාන අවස්ථාවට යනකොට ඒක තමයි අපි මේ නිරෝධානුපස්සනාව කතා කරනකොට මතක් කරේ ඒ රූප ධර්ම ආනාපාන දිහා බලනකොට දිගට යනකොට ওই රූප අතර ගැසි ගැසි ගැසි ගැසි යනවා වගේ දේවල් හොඳට තේරෙන පටන් ගන්නවා. ඒ තේරලා හොඳට ඒක පිටිමතව හිත ධාවුරු භාවයක් නැත්නම් ශක්තියක් ඇති වුණාට පස්සේ ඒ හිත ආනාපානේ බල බල ඉනකොට පහළ වෙන වේදන නැත්නම් ඉස්සර බාධා කියපු නීවරණ ධර්මයක් පහළ වුණත් ඒ වගේ තියෙන මේ වගේ කැඩි කැඩි යන දෙයක්. ඊට පස්සේ සද්දෙත් තියෙන වගේ කැටි කැටි යන දේවල්. ඉතිවිලි වලත් තියෙන මේ වගේ කැඩි කැඩි යන දේවල් කියලා එකේ භංගුර භාවය දැක්කට පස්සේ ඒ ආනාපානය හිටියත් වේදනාව හිටියත් සත්වල හිටියත් ඒ ඔක්කොගම තියෙන අනිත්‍ය භාවය දකිනකොට නාම ධර්මයාගේ අනිත්‍යතාවය දකින වෙලාව නැත්නම් ඒ කැඩි කැඩි යන බව දකින වෙලාවේ තමයි අපිට එකපාරට නිකන් නිින්දට වැටුණා වගේ ගැස්සෙන වෙලාවල් එනවා මොනවද උනේ කියලා හිතා ගන්න බැරි වෙලාවක් එනවා කොච්චරලා ඉඳගෙන හිටියද කියලා දන්නේ නැහැ මගේ කයේ උඩ කොටස තියෙනවා යාර කොටස නැද්දෝ කියලා හිතනවා වම් පැත්ත තියෙනවා දකුණු නැද්දෝ කියලා හිතනවා අන්න ඒ වගේ ලොකු පදාස පිටින් අන්ධකාර වෙන්න පටන් ගන්නවා නිරුද්ධ වෙන්න පටන් ගන්නවා ඉතින් මේක යෝගාවචරයට ඉස්සල්ලාම වෙනකොට හරි බයක් ඇති වෙනවා මේ හොඳ අවතියෙන් හොඳ මේ සතියෙන් හිටියට මොකද සිද්ධිය විස්තර කරගන්න බෑ එක්ක සිද්ධියේ පළුවක් අන්ධකාරයි එහෙම නැත්නම් සම්පූර්ණ තද බල නිින්ද කේන්දර නැගිට්ටා වගේ මේ තිබුණ දේවල් හොඳට පෙනෙන්නේ තියෙන දේවල් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. යම්ම විදිහකට යෝගාවචරයා මේ අනාත්ම සංඥාව. එහෙම නැත්නම් මේව වශයේ පවත්න්න බෑ. මේකේ පාලනයක් මට නැහැ. මේක තමයි ස්වභාවය කියන එක නිකමට අර හිතට වදලා දීලා තිබුණොත් වෙලාවක ওই දෙක සම්පාතිනවා. ඒ නැති වෙලා නැගිටිනකොට මෙතන ඕක තමයි ඔය කිව්වේ. ඔය දේවල් පාලනයක නැහැ. දුරට ගැඹුරට බලන්න බලන්න තමයි ඒක පේන්නේ. ආනේ විදිහට මේ නාම ධර්ම සහ රූප ධර්ම කියලාක්ම හේතු සහිතවයි ඇති වෙන්නේ. ඒව කලින්ම යොදාගත්ත න්‍යාය ධර්මකටයි වැඩ කරන්නේ. මමය, මාගේය, ආත්මය කියන න්‍යායෙ උතෙන් බලපවන්නේ නැහැ. බලපවත්තන්න බෑ. එතකොට තමයි මේ යෝගාවචරයට එකම එක අවස්ථාවක් හම් වෙන්නේ. මේ දැන් Tamanට පේන ගොරෝසු මට්ටමේ පවා යම් කිසි ඉඩක් තියාගෙන ඉන්න වෙනවා ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා ඒ දේ බාර ගන්න ලෑස්ති වෙන්න ඕන කියලා මේක අනිත්‍යයි කියලා අපි නිට්ටය කොච්චර නිට්ටය සංඥාව දෙන්න ගියත් අනිත්‍යතාවයේ ඉසෝසවන්න පටන් ගන්නවා. ඒ වගේ හුදුවට භාවනා සිත් උනත් ඒ භාව නැත්තම් ආනාපාන කෙලින්ම මුණට මුණ දාලා හිත එපා වෙන ගති, කම්මැලි ගති, බය ගති, දුක් පෙළන ගති එන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතුවොත් මේ ආනාපාන මෙච්චර හොඳට පෙනිපෙනී ඉඳදී කිසිම හැපෙන තැනක් වැටෙන්නෙත් නැහැ ආනාපාන ගුරුසුකමක් වැටෙන්නෙත් නැහැ හිත පිට යන්නෙත් නැහැ නීවරණත් නැහැ මොකද ඉතින් මේක දිහා බලනකොට එපා වෙන්නේ මොකද මේක දිහා බලනකොට කම්මැලි හිතෙන්නේ. මොකද මේක දිහා බලනකොට යෝගාවචරයට සැක ඇති වෙන්නේ, බය ඇති වෙන්නේ කියලා යෝගා කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ දුක් භාවය කියලා කියන්නේ සත්‍ය දැක්කොත් පෙළෙන ගතිය තමයි ඉතුරු වෙන්නේ. සත්‍ය දැක්කොත් තවන ගතිය තමයි ඉතුරු වෙන්නේ. ආන ඒකට අර කල්ලාතුව තියෙන දුක්ඛ සංඥාව ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා සම්පූර්ණ ඇස්පල්මේ තියාන හිටියත් බොහෝ වැඩ පිළිවෙලේ වැඩ පිළිවෙලේ බොහෝ සිද්ධි අපිට පාන්නකින් නෙවෙයි ඒව සිද්ධ වෙන්නේ යම්ම නීති ධර්මයකට නැත්නම් යම්ම මේ න්‍යාය ධර්මයකට සිද්ධ වෙන්නේ කියලා ඒකත් එක්ක හැපෙන තාක් නෑ මේක මම පාලනය කරන්න ඕනේ මේ වෙන්න ඕනේ කියන හිතන තාක්කල් භාවනාව කටුකොහල් වෙන්න පටන් ගන්නවා. දැන් මේ වෙන්න පුළුවන් මට තියෙන එක අනාත්ම සංඥාවේ මේ වෙන්න පුළුවන් කියන හැඟීමෙන් බලහන් ඉන්නවා නම් අර වේපචිත්‍ය අසුරේන්ද්‍රයාගේ වගේ ඉවවා ආත්ම සංඥාවෙන් බලන්න බලන්න බලන්න භාවනාව ඉතාමත්ම දුක් දෙන පීඩා දෙන කම්මැලි කරන නිදිමත කරවන, වෙහෙස කරන දෙයක් වාටපත් වෙනවා. දැන් මේවා වෙන්න පුළුවන් දේවල් මේවා වෙන්නේ හිත්වල තමයි. මේවා වෙන්නේ ගස්කල් වල නෙවෙයි. මම මේ දෙන්නේ මුණ දෙන්නේ සතාර්ථයේ තමයි කියලා. මේක තමයි සර්වඥාන්ත මේ විස්තර කරන්න හැදුවේ කියන හැඟීමෙන් බැලුවොත් පුදුමාකාර සාන්තියක් එන්න පටන් අර ගන්නවා. මේක තාම දරාගෙන ඉන්න පුළුවන්. මේක දරාගෙන ඉන්න ගමන් අපිට අපේ මතිමතාන්තර වල යම් වෙනසක් ඇති කරන්න සිද්ධ වෙන නිසා මේ සම්මසන ඥාන මට්ටමට යනකොට භාවනාවේ ඒ යෝගාවචරය මේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය පිළිගන්නා සුළු තත්ත්වයට නොපැමුණුනොත් කවදාකවත් ඒ යෝගාවචරයට ඉතින් එහාට අඩියක් තියාගන්න හම්බ වෙන්නේ හැම වෙලාවෙම අර බල්ලව තමන්ගේ වලි ගැල්ල ගන්නට වටේ කරකිනවා වගේ අනිත්‍යතාවය පේනකොටම නිත්‍ය සංඥාව දෙන්න. දුක්ඛතාවය එනකොටම සුඛ සංඥාවෙන් ඒක යට යනවා. අනාත්මේ පෙන්වන්න හදනකොටම ආත්ම සංඥාවෙන් ඒක බලහන් හදනවනම් ඒ තාක්කල් එතන දිගින් දිගට දිගින් දිගට භාවනා කරන්න. ඒ නිසා ඉස්සල්ලාම යෝගාවචරයා විපස්සනා යෝගාවචරයක් වශයෙන් මේ ලයිසන් එක ගන්න. එහෙම නැත්නම් කිය බලපත්‍රය ලබා ගන්න මෙන්න මේ විදිහේ භාවනාවේදී සිදුවෙන කලින් හිතාගත්තේ නැති දේවල් වෙනකොට ඒක ඉවසන සුළු ගතියක් කියලා ඒක දරන සුළු ගත්තට ආවොත් බොහෝ පාරක් වැඩිලා වැඩිලා වැඩිලා නැත්නම් කළු ගලකට කොළුවෙන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට කොහොම හරි වෙලාවක ඒ ගල පැලිරක් යනවා වගේ මිතුආකල් සංසාරේ තිබුණු අර ආත්ම සංඥාව එහෙනම් මේක ඔය කිව්වට අනාත්ම වෙන්න ඇති කියන එක තමා තුළම හැබෑ පරිවර්තනයක් වෙනකන් ඒ සම්මසන ඥාණයෙන් එහා පැත්තට පාවනා වැටෙන්නේ. වැටෙන්නේ නැති තාක්කල් විහිස තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ තියෙන දේ තියෙන හැටියෙන් බාර ගන්න කැමති නැහැ. සංසිද්ධිය හොඳට දැකලා නැහැ. මේක මම මාගේ කියන තෘෂ්ණාවෙන් බලන තාක්කල් අර වේපචිත්‍ය අසුරේන්දියා යම්ම වෙලාවක හිතුවනම් අසුරය හරි අසුරය සාධාරණ කියලා පාටෝ බැඳීමකට අහු වෙනවා වගේ මෙතන ලොකු කැපවීමක් ඒ වගේම කොච්චර අත්දැකීමක් ලැබුණත් ඒකේ හොඳ නිවැරදි ආකල්පයක් වෙනකන් අර වෙහෙස කරපොත් වෙනවා. ඉතින් මේකයි කියන්නේ පෙර කරපු උද්ද තියෙනවා නම් උපනිෂේ සම්පatti තියෙනවා නම් එකක් දෙකක් Tamanට පණිවිඩ ලැබෙනකොටම මේ පුද්ගලයා ඒක හරි පැත්තට යොදා ගන්නවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක පාපයක්වත් අකුසලයක්වත් රාජ අපරාධයක්වත් නෙවෙයි. සර්වඥාන්සේ උපදේශ පන්තියේ නැවත නැවතත් නැවත නැවතත් ඒක දකිමි. අර නිත්‍යයේ අනිත්‍ය සංඥාව. සුඛයේ දුක්ඛ සංඥාව. අනාත්මයේ අනාත්ම සංඥාව ඇති වෙනකන් දිගින් දිගට කටයුතු කරන. ඒ අතරේ හුඟක් පණහන්න. හුඟක් ධර්ම සාකච්ඡා කරන්න ඕනලා අර ওই නිදර්ශන වශයෙන් පෙන්නන පුංචි පුංචි පුංචි පුංචි දේවල් වලින් මේ කඩ කඩ උදව් කරන්නේ. උදව් නොකළොත් වෙන්නේ මොකද්ද? කොච්චර අත්දැකීම් ආවත් අත්දැකීම් ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප වෙන්නේ අවිද්‍යාව නිසා. ඉතින් මෙන්න මේකට මට හිතුණා ඔය සප්පුරිස සූත්‍රයෙන් සර්වචනanse දීලා තියෙන කාරණා ටිකක් ඉදිරිපත් කළොත් මම දන්නවා මේක තේරුම් ගන්න අමාරු බව. නමුත් යම් යම් උදව් ආතාරයක් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකේ බය වෙන්න දෙයක්වත් නැහැ මේක නොතේරුණයි කියලා. මොකද මේ බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු එක නිසා ඕගොල්ලන් හිතන්න පුළුවන් අපිට නොතේරුණාට අපි ගිහියෝනේ ඉතින් තේරුණාට කමක් නැහැ කියලා හිතන්න පුළුවන්. එතකොටයි සතුටක් එයි. හැබැයි තේරුණොත් නම් බයක් එයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි දීලා බලමු මොකයි අතර දෙන්නේ කියලා. සරුවචනාංශ මේ සප්පුරුෂ සූත්‍රය දේශනා කරන්න ඉස්සලා මහණුන්ට කතා කරලා කියනවා සංඝයා වහන්සේ මහණෙනි මම උඹලට සප්පුරුෂ සප්පුරුෂ ධර්ම දේශනා කරනවා මනාවකට අසාපල්ලා කන් යොමු කරපල්ලා කියලා ඉස්සලාම පරිසරය හදලා. හදලා සඳහන් කරනවා මේ පැවිද්දන් අතර යම් කිසි කෙනෙක් උසස් කුල පැවිද්දෙන් ඇවිල්ලා උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා එයා කල්පනා කරනවා මේ පැවිද්ද කාටත් පොදු වුණාට අනිකුත් මේ අවශේෂ කට්ටිය වගේ නෙමෙයි මම උසස් කුලයෙන් ඇවිල්ලා පැවිදි වුණේ. ඒ නිසා පැවිද්ද කොහොමඩක්වත් අනික් කට්ටිය පහත් මම උසස් කියලා. ඒ පුත්කලා උසස් කුලයම හේතු කරන අනුන්ට නිග්‍රහ කරනවා Taman උසස් කුල සලකනවා. මේ නිසා සත්වචන සඳහා කරන මේ පුද්ගලයා මේ උසස් කුල පැවිද්දෙන් අසත්පුරුෂ ධර්ම වඩනවා. නමුත් ඒ වෙනුවට සත්පුරුෂ ධර්මයේ ඇති කෙනෙක් උසස් කුලෙන් ඇවිල්ලා පැවිදි වෙලා එයා කල්පනා කරනවා උසස් කුලෙන් තමයි පැවිදි වුනේ. නමුත් උසස් කුල පැවිද්ද නිසා කවදාකවත් ඉබේ රාගය දුරු වෙන්නේ නැහැ උසස් කුලේ උනායි කියලා. ඉබේ ද්වේෂය දුරු වෙන්නේ නැහැ, මෝහය දුරු වෙන්නේ නැහැ. යම්ම වෙලාවක මම උසස් කුලයේ නොවුනත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දානවා. සාමීච ධර්මපද අනුගමනය කරනවා නම් අනු ධර්මානුවත්ති වෙනවනම් මට කෙලස් කණ්ඩත් පුළුවන්. එහෙම වුණොත් මම කට්ටියගේ ප්‍රශංසාවක් ලබනවා පූජාවටත් ආතිය වෙනවා කියලා එයා හැම වෙලාවෙම අර උසස් කුලය උසස් කළ සලකන්නේ ප්‍රතිපදාම උසස් කළ සලකලා කටයුතු කිරීමේ සත්පුරුෂෙක් පාටපත් වෙනවා. ඒ නිසා තමන්ගේ තියෙන සුදුසුකම අනුන්ගේ පිළීම සඳහා මමයේ මාගේ මාන්නක්කාරකමට ගියොත් ඒ උසස් ලෝකයා සම්මත උසස් කුලයේ පවා සර්වඥයන් සඳහන් කරනවා අසත්පුරුෂයක් කියලා. නමුත් ඒකෙන් කවදාකවත් මේ ශාසනයේ තියෙන කෙලෙස් කැපෙන නිසා කෙලෙස් කපන වැඩ පිළිවෙල කරන්න ඕනේ කියලා ඒ පුද්ගලයා අනුන් පහත් කරලා තමන් උසස් කරලා සලකන්නේ නැතුව ප්‍රතිපදා විශ්සර කරගෙන යනවනම් සරුවචන සඳහන් කරන්නේ සත්පුරුෂය. ඒ වගේම සරුවචන සඳහන් කරනවා මහා කුල. ඒ කියන්නේ ඉන්දියාවේ වගේ තියෙන කුල ભેද නෙවෙයි එංගලන්තේ වගේ තියෙන පන්ති. මම හදලා පන්ති කෙනෙක් කියලා පැවිදි වෙනවා. පැවිදි කරලා පස්සේ යා හිතනවා අනික් කුල මේ සාමාන්‍ය ලේබර් පාටි කට්ටියව කියලා එතකොට වෙන්නේ මොකද්ද? ඒ පුද්ගලයා ඒ කට්ටිය පහත් කියලා සලකනවා. එතකොට සරුවචනය සඳහන් කරනවා ඒ ඇත්තා අසත්පුරුෂ ධර්මවා. එයා කල්පනා කළ යුතු ක්‍රමයේ සරුවචනanse පෙන්වන්නේ මම මේ උසස් රදට කුලෙන් ආවට මට රාග දෝෂමෝ කැපීමක් වෙන්නේ නැතය. රාග දෝෂමෝ කැපෙන්න මම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය රකින්නවා. පවතින නීති මේ සාංගික ක්‍රම සාමීච ප්‍රතිපන්න වෙන අනුධම්මචාරී වෙන්න ඕනේ ඒකයි උසස් කළා කියලා නිතරම තමන්ගේ නිර්ආංකාරකම මම මාගේ ගතිය නැතුව කටයුතු කරන බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒක සත්පුරුෂ ධර්මයක්. ඒ වගේම ඒ පුද්ගලයාට ලොකු ලාභ සත්කාර ලැබෙන හොඳ සිවුරු පිජීවර පින්නපාසේනාසන ලැබෙන. ලැබෙනකොට ඒ පුද්ගලයා භික්ෂුන් වහන්සේ හිතනවා නම් මම මේ ලාභී පුද්ගලයෙක් ඒ නිසා මට වැඩි අනික්කත්වෝ ලාභ නැති නිසා මම උසස් කියලා. ඒ පුද්ගලයා එතකොට ඒ ලාභී වුණත් අසත්පුරුෂ ධර්ම. නමුත් ලාභයේ හම්බුණත් කවදාකවත් ලාභ ලැබුණ මට්ටමට කෙලස් කැපීම සිදු වෙන්නේ රාග දෝෂමෝ. ලාභ නැති වුණත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දෙනවා නම් සර්වචනසගේ ශාසනේ ප්‍රතිපදාගරු කරනවා නම් ඒ පුද්ගලයාගේ කෙලස් කැපීම සිද්ධ වෙනවා කියලා ඒ ලාභී ගතිය තමන්ගේ පෙරපින් කරපු ගතිය උසස් කළ සලකන්න තු ප්‍රතිපදාම උසස් කරන්න වෙනවනම් සර්වචන සඳහන් කරන එවැනි පුද්ගලයා සත්පුරුෂ ධර්ම පාඩන මේ විදිහට අංග රාශියක් පෙන්වන අපි සාමාන්‍ය පෙරකල පින් වශයෙන් සඳහන් කරන සෑම ධර්මයක්ම ඔය ලාභී ගතිය, ඊටම වටිනා නෑදෑයෝ ඉන්න ගතිය, ඒ වගේම බහුශ්‍රත ගතිය, විනයදර ගතිය, ධර්ම කතික ගතිය, අරඤ්‍ය වාසී ගතිය, ඒ වගේම පාංශකූලික ගතිය আদি මේ සෑම පැවිද්දකටම තිබිය යුතු වටිනා ගුණාංග සේරම පෙන්ලා කතා කරනවා. මේ සේරම ගුණාංග යම් කිසි කෙනෙක් අනුන් පහත් කරන්නත් Taman උසස් කරන්නත් නැත්නම් මාන්නයක් ගන්නයි මේ තණ්හාවක් ගන්නයි දෘෂ්ටියක් ගන්න පාවිච්චි කරන නම් අසත්පුරුෂ. මේ පුද්ගලයා මේ තණ්හා මාන දෘෂ්ටියෙන් කවදාකවත් කෙලස් කැපෙන්නේ නැහැ. මම මේ නිසා නිර්හංකාරීව සාසන ප්‍රතිපදාව රකින්න ඕනෑ කියලා සාමීචි ප්‍රතිපන්න වෙනවනම් කෙලස් කැපීමක් සිදු වෙන අතර ලෝකයාගේ පූජාවට ලක් වෙනවා සත්පුරුෂ ධර්මයක් වෙනවා කියලා අපි මේ සාමාන්‍ය භව සම්පatti වශයෙන් කියන සෑම දෙයකම දක්වන ආකල්පය මතින් සත්පුරුෂා සත්පුරුෂ වෙන බව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ හැරි මම හිතන්නේ එච්චර අමාරු නෑ තේරුම් ගන්න. ඊට පස්සේ සර්වඥ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට මේ පැවිදි වෙලා ඒ මනුස්සයා මේ ප්‍රථම ධානයේ උපදවනවා. විතක්ක ਵਿਚාර පීති සුඛේ එකග්ගතසහිත ප්‍රථම ධානයේ උපදෝල යා හිතනවා අනිත් සියලුම දෙනා ධානලාභී නෑ ඒ සමම ධානලාභී මම ඒ නිසා අනික් අයට වැඩිය උසස් අනික් කටිය තාම දඟලන ලැබුණේ නෑයි කියලා හිතනවනම් ධානලාභී වුණත් ඒ පුද්ගලයා අසත්පුරුෂ බව සර්වඥාන්සේ සඳහන් කරනවා නමුත් යම් කිසි කෙනෙක් හිතනවනම් මේ ප්‍රථම ධානයේ ਸਰුවචනාංශයේ අතම්මයතාව වශයෙන් සලකලා තියෙනවා. තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගති යුක්තක් වශයෙන් සලකලා තියෙනවා. යම් මොහතක මම මේකෙන් තණ්හා මාන දිටි ගත්තනම් ඒ මොහොතෙන් ඒ ප්‍රථම ධානය නිසා මට අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ නැත්තම් සංසාර දුක ඇති වෙනවා. ඒ නිසා මම මේ ප්‍රථම ධානය අතම්මේතාවයෙන් සලකන්න ඕනේ. අනුන් පහත් කරලා සලකන්න හොඳ නෑ කියලා ඒ ලැබපු තමන්ගේ ධානය තණ්හාමාන දිට්ටි වශයෙන් නොසලකීමයි ප්‍රතිපදාව කියන්නේ අනිත් එක නෙවෙයි කියලා සලකනවනම් සත්පුරුෂ ධර්මයක් කියලා කියනවා. ඉතින් ඒකට අපිට සලකන්න පුළුවන් වෙනවා කිසියම් ධ්‍යානයක් නොලබපු ඒ පිළිබඳව ආත්ම දෘෂ්ටියකින් නැතුව කටයුතු කරන පුද්ගලයා ධ්‍යානයක් ලබලා අසත්පුරුෂ වෙන පුද්ගලයා ධ්‍යානයක් ලබලා සත්පුරුෂ වෙන පුද්ගලයා කල්පනා කරලා බලනකොට අපිට අපි විශාල පරිදේකට සලකා බලන්න පුළුවන්. සරුවච්චන් වහන්සේගේ ශාසනයේ තියෙන සියලුම ගුණ ලබාගෙන ඒ පිළිබඳව ආත්මීය වශයෙන් සලකන්නේ නැති ගතියක්. ඒ පිළිබඳව තණ්හාමාන දිට්ඨි නොගැනීම තමයි සාසනික ගෞරවය කියලා කියන්නේ. ඒකයි සරුවච්චන් වහන්සේ ඉන්දියාවේ වකට පැවතිච්ච කුල ભેදේ නැති කරන්නම් උච්ච කුලීන පුද්ගලෙක් බවට පත්විය යුතු බව දැනගත්තා. ඊට පස්සේ උන්වහන්සේ උච්ච කුලීන භාවයෙන් පැවිදි වෙලා උන්වහන්සේ කුල ભેදේ පිළිබඳ විරුද්ධව කතා කරනකොට කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න උනේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා මේ කුල ભેදයෙන් කවදාකවත් උසස් පහත්කමක් ඇති වෙන්නේ නැහැ. ආත්ම ධර්මයක් මිස අනාත්ම ධර්මයට කුල බේති සම්බන්ධයක් නැහැ. ඒ නිසා භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න Tamanට හම්බ වෙන මේ සෑම ලාභයකදීම ආත්ම සංඥාව වැඩෙන්න බොහෝ ඉඩතියි. තණ්හා වශයෙන්, මාන වශයෙන්, දෘෂ්ටි වශයෙන්. අන්න ඒ දේ අයින් කරගෙන යන්න නැත්නම් ඒන් වෙන බාධා වේන් කියන පටලවිල්ල අයින් කරගෙන යන්න නම් මුල ඉඳලාම අනාත්ම සංඥාව ඇර වෙන්න කිසිම බේතක් ලෝකේ නැහැ. වෙන ඕනම කෙනෙක් ඒක අගය කරන්න පුළුවන්. සිල්වන්ත නැතිකමට වැඩිය සිල්වන්තකම හොඳයි. ඒ නිසා එකෙන් ආඩම්බර වුණාට කමක් නැහැ. මොහොත සර්වඥාන්සේ සඳහන් කරනවා දුසිල්වතාවට වැඩිය සුසිල්වතාවට ආඩම්බරය හානියක් වෙන්න තියෙන ඉඩ වැඩි. නමුත් සුසිල්වතෙක් වුණත් සර්වඥාන්සේ කවදාකවත් මේ තණ්හාමාන දිත්‍ය අගය කෙරුවේ නැහැ කියන පාඩම දන්නවනේ ඒ පුද්ගලයා සීලයක් තියෙද්දි එයින් ආත්ම සංඥා ඇති කරගන්න නැතුව විශාල පහසුකමක් ඊට පහසුවක් භාවනාවට ලබනවා. ඒ නිසා මුල ඉඳලම සීලේ ඉඳලම මේ අනාත්ම සංඥාව දිනු කරගත්තේ නැත්තම් ඒ කරන කරන සෑම වැඩකීම සත්පුරුෂ වෙනවද අසත්පුරුෂ වෙනවද කියලා අතිර්ණමයි කියේ. ඒ තීරණය ගැනීම සඳහා තාමත්ම තිත්ත වුණත් මේ බේත කොහෙන් හරි අපි සම්බන්ධ කරගන්න. විශේෂයෙන්ම භාවනාව හරියන ඇත්තෝ එහෙම නැත්නම් වෙනදාට වැඩිය සීලවන්ත වෙන ඇත්තෝ සමාධිමන්ත වෙන ඇත්තෝ ප්‍රඥාවන්ත වෙන ඇත්තෝ නිතරම කිරිවදින ගොයමක කරලක ගොයන් කරල එන්නේ එන්නේ පහතට නැමෙනා වගේ අනාත්ම සංඥාව ඇති කරගත්තේ නැත්නම් අපේ ඇඟට නොදැනි මේ පරිසරය හැදිලා තියෙන මේ දූෂමාන දේ අපේ දිමාපියෝ දාලා කපු දේ විශේෂාස්ත්‍රෝඩින් දෙන දේ සෑම දෙයකින්ම දෙන මේ ආත්ම සංඥාව ඇතුළට රිංග ගන්න පටන් ගන්නවා. නිසා යෝගාවචරක පුද්ගලිකවම සිද්ධ වෙනවා Taman සාර්ථක වෙන්න වෙන්න වෙන්න දිගටෝ මේ අනාත්ම සංඥාව ඇති කරගන්න. ඒ නිසා හරියනකොට යමක සාර්ථකත්වයක් එනකොට ආත්ම සංඥාව වැඩෙනවා. තණ්හා වශයෙන්, මාන වශයෙන්, දෘෂ්ටි වශයෙන් ඉතින් මගේ වචනේ කියන්නේ හරියනවා කියන කෙන කෙල වෙනවා කියන එක තමයි. ඒක මොකද ඇඟට නොදැනි මේ දේ වෙන්නේ. අනිත්යෙන් වල වෙනකොට ඒක හදන්න පුළුවන් කමක් තියෙන නිසා මේ භාවනා විශේෂ විශේෂම විපස්සනා භාවනාව කරනකොට හැම වෙලාවෙදි මේ හිතන්න මේ හරි ගියේ මට නෙවෙයි මේ හැදියාම මගේ නෙවෙයි මේ හැදියාම ආත්මයක් නෙමේ සාසනික වැඩක්. මම මේක සාක්ෂි මම මේකට මේ සාක්ෂි කාර්යයක් වෙන එක විතරයි කරන්නේ. ඉතින් ඒක භයානක රෝගයක් නෙවෙයි මේක නැතුව මේ මේ තමන්ගේ මේ ප්‍රගතිය හානි කරන දෙයක්වත් එහෙම නැත්නම් ලෝකේ පවතින දෙයකට විරුද්ධ වෙනකන් සම්පූර්ණ අවිරුද්ධ ප්‍රතිපදාවක් තියෙනවා. ඉන්සාව සාරවත්ඥාන්සේ සඳහන් කරනවා අර ආත්ම සංඥාව යම්ම තැනක ඇති වුණා නම් මඤ්ඤණාවක් ආත්ම සංඥාවක් ප්‍රපංච කිරීමක් ඒක gaduwak ඒක උලක් ඒක ලෙඩක් ඒක දිගටම උඹට දුක පිණිස පවතිනවා. ඒ නිසා ඇති වෙන ඇති වෙන සෑම තැනකදීම අන්නේ අනාත්ම සංඥාවෙන් යුක්තව කටයුතු කරන නම් කිසිම ලැබෙන ಗುಣ විශේෂයක් නැත්නම් Tamanට ලැබෙන සීලයක් කවදාකවත් ගමනට බරක් වෙන්නේ නැහැ. ඒක බරක් වෙන්නේ ආනේ ලැබෙන Tamanගේ වැඩෙන ಗುಣ ආත්ම සංඥාවෙන් යුක්ත සලකා බලන්න. ඒ නිසා මේ වැඩේට බහිනකොටම බහිනකොටම හරිම අමාරුයි මේ සංකල්පේ හිතට වද්දා ගන්න. නමුත් කරගෙන කරගෙන යනකොට ලුවාන් තරම් මතක තියාගන්න ඕනේ සාරුවඥ ශාසනයේ පමණ මේ අතම්මයතාවය කියලා ගුණයක් සඳහන් කරනවා යමකින් නම්බු නොගන්න ගතිය. තමන් උසස් කුල කියලා, තමන් භාවෝග සම්පන්න කුලයක කියලා ඥාතිය උසස් කියලා බෞසුතයි කියලා ධර්මදරයි කියලා විනයදරයි කියලා ධර්මකතිකයි කියලා එනතම් මොන්නම දෙකින් හෝ ධම්මයතාවයක් මම මෙහෙමයි කියන හැඟීමක් ඇති කරගත්තන ඒක කවදාද සාමාන්‍ය කෙලෙස් වලට වඩා බොහෝම ගැඹුරට යනවා ඊට වඩා උංගාවක් භයානකයි ප්‍රථම ධානය ද්විතිය ධානය තෘතිය ධානය වගේ දේවල් වලට ගියාම උංගාවක් අමාරුයි ඒ මොකද ඒක උංගාවක් දුෂ්කර දෙයක් නිසා ඕනම කෙනෙකුට හිතෙනවා මේක ලැබීම මගේ ලාභයක්. මේක මට ලැබුණේ. මේක තමයි ආත්මය කියලා. නිසා කවදා හෝ බුද්ධ ශාසනයේ තියෙන උස්සස්ම රහත් ඵලයේ ලැබුණොත් අපි කියලා කියන පටේර ලියපු ටිබෙටන් ජාතිකේ කවදාකවත් පාටියක් දාන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ මොකද ඒ ඒ පාටි දාන්නේ කොයිම ආකාරකින් හෝ අඟ උස්සන්න හදනවා නම් අඳුර පාන්න හදනවා නම් අනිවාර්යයෙන් මේක මේ ආත්ම සංඥා මාර්ගයෙන් මේ පුද්ගලයා විශාල අගාධයකට වැටෙනවා කාටවත් ගොඩ ගන්න බෑ. ඒක සංඥා ස්වරූපෙන් එන්නේ. සංඥා ස්වරූපෙන් ඇවිල්ලා හිතනවා මම කරන කරන දේ හරියනවා. මම කරන්න පුළුවන් මට. ඒ නිසා මට කරන්න බැරි දෙයක් නැහැ කියලා ඒක ඉතින් සරුවච්චන් ආංශිරවත් ඒක ගොඩ දාන්න බැරි තත්ත්වයක් වෙනවා. අර සත්‍ය කැට උනවා. ඒ වගේම චිත්ත තත්වයකට එනවා. ටිකක් සංඥාවෙන් ඒක වැඩ කරනවා. ඔව් මම මේ මේ විදිහට වැඩ කරොත් මේ මේ මූලික කරුණු හරි ගියොත් මේක හරියන්න ඕන. දෙකක් හරියනවා තුනක් හරියනකොට මේ හිතක් හදා ගන්නවා. අන්තිමට ඒක චිත්ත තත්වයේ දෘෂ්ටි තත්වයටපත් වුණාට පස්සේ සාරවත්යන් වහන්සේ ඉදිරිපත් උනත් බේරන්න. ඒ නිසා අපි නිතරම උපදේශ බලාපොරොත්තු වෙන්න ඕනේ. නිතරම ගුරුවරයෙක් ඉස්සරහින් තියාගන්න ඕනේ. නිතරම යටහත් පහත්කම තියාගන්න ඕනේ. ඒ නිසා අපේ ශාසනය සඳහන් කරනවා අහං ඥානාමි භගවා ඥානං. අනේ මට මොනවාක්වත් තේරෙන්නේ භාග්‍යවතුන් වහන්සේට තේරෙනවා කියන හැඟීම මුගවදෙනෙක් හිතන්නේ ඒක නිකන් මේ ප්‍රගතියට බාධාවක්. ඇත්තටම සර්වඥයන් සඳහන් කරනවා හරියෑමත් හරියනකොට ආත්ම සංඥාවක් ඇතිවීම විතර ප්‍රගතියට බාධාවක් ලෝකෙම නැහැ. ඒක අසත්පුරුෂ ධර්මයක් පාටපත් වෙනවා. ඒ නිසා හරියන්න ඉස්සෙල්ලාම අපි හිතා ගන්න ඕනේ කවදාකවත් මේක මගේ ආඩම්බරයකට මගේ පුළුවන් කාර්කමට හරිය දෙයක් නෙවෙයි. මේ ශාසනයේ මං වාගේයත් නෙවෙයි අනන්තාව මේ අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින. අපි හැමදාම නිසන් වනදි මේ ගාථාව කියනවා මේ බුද්ධ ශාසනයෙන් සර්වඥතා මේ රහත් බවට පත්වෙච්ච ඇත්තෝ කොච්චරද කියලා කියනවනම් ගංගානංගගේ මුළු ගඟ දිගටම තියෙන වැලි තලාවල තියෙන වැලියට ගන්නට වැඩි. ඒ තරම් ප්‍රදේශයක් මේක ජය අරගත්ත ශාසනයක් මම මේ ලබලා තියෙන මේ පුංචි සීලය. මම මේ ලබලා තියෙන සමාධිය. මම මේ ලබලා තියෙන සතිය කොච්චර පුංචිද? මම මේක උස්සගෙන කෑ ගහන්න පටන් අරගත්තොත් අර ඉස්සා තමන්ගේ ඉසේ ගු අසුචි තියාගෙන ඉසිසිසිස් කියනවා. ඒ වගේ තමයි ඒ තමේතාවේ නැත්තම් මේ ඇසියුම් කරන ගතිය. එහෙම නැත්නම් අපි මේ මාන්නක් ගන්න ගතිය. එහෙම නැත්නම් අපි කියන එයින් ආඩම්බර වෙන ගතිය තමයි අපි මෙතනදී දල වශයෙන් හිතා ගන්න තියෙන ආත්ම සංඥාව. ඉතින් ඒක ඉබේම අනුන් ඇවිල්ලා අපිට ස්තුති කරනකොට එහෙම නැත්නම් මොනවා කරනකොටත් මේකට තමයි පොර වැටෙන්නේ. නමුත් අපි බලා ගන්න ඕනේ ඒක ඒ අත්තන දොස් කියලා වැඩක් නෙමෙයි. මොකද ලෝක චාරිත්‍ර හැදිලා තියෙන්නේ එහෙම තමයි. කවදාකවත් ඒකේ නෙවෙයි මනින්න ඕනේ. අපි කෙලස් කැමිච්ච ප්‍රමාණය විතරයි මනින්න. ඒ නිසා දරුවචයන් සඳහන් කරන ප්‍රථම ධානය ලැබුව කෙනා වුණත් මේ පඨම ධානං අතම්මේතා උත්තා භගවතා. ප්‍රථම ධානයේ පවා නම්බුවට ගන්න දෙයක් වශයෙන් සරුවචයන් සඳහන් කරේ නැහැ. සර්වඥාන්සේ ඒ නිසා ඒක හේතු කරන මේ අනුන් පහත් කරන තමන් උසස් කරන සලකලා නැහැ. උන්වහන්සේ කියලා තියෙන්නේ අතම්මේතං අන්තරං කරිත්වා. නේවත්තුං කච්චේතිනෝ පරමම් වේති. එන්නකොටම ලාභේ හදෙනකොටම හරියනකොටම නැත්තම් තමන්ට ප්‍රශංසාව එනකොටම අතම්මේතාවේ මුල් කරගෙන කවදාකවත් අනුන් පහත් කරන්නේ නැතුව තමන් උසස් කරන්නේ නැතුව කටයුතු කරොත් ඒක සත්පුරුෂ ගතියක්. ඉතින් අපි ඊට වැඩි ඉස්සරහට යන්න බොහොම දුක් විඳලා තමයි ද්විතිය අධ්‍යාහණයට යන්නේ. එතකොටත් තේරුම් ගන්න ඕනේ මේක මේ තියෙනවා මේ අතම්මේතාවේ ඉස්සරහින් තියාගන්න. ඒ වගේම ဒုတိ ය ධ්‍යාන තෘතිය අධිකාට සංඥා භාවනා වෙන විදිහට කියනවා අරූප ධ්‍යාන ඒ සෑම දෙයකදීම නේව සංඥා නා සංඥා දක්වාම දාසවත්න සදාන් කර දිනවා. මේ අතම්මේතාවේම ඉස්සරහින් කරන්නේ. හැබැයි සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ සඳහන් කරලා තියෙනවා එතන ඉඳන් කවදාකවත් තම්මේතාවයක් නැත්නම් මමේ මාගේ මා ආත්මේ කියන හැඳින්වීමක් එන්නේත් නැහැ අසත්පුරුෂ වෙන්න බෑ. ඒ නිසා යම්ම කිසි කෙනෙක් ඒ අනාගාමි මාර්ග අනාගාමි ඵලයක් ලබලා ඊට පස්සේ අෂ්ට සමාපත්තියත් ලබලා ඒ නිරෝධ සමාපත්තියට යන්නත් මේ අස්මිමානේ පවතින. සෝවාන් මාර්ගයේදී අපි සක්කාය දිට්ඨිය දුරු කරාට අස්මිමානේ අහංකාර මමින් කාර්යය පවතින. මම වෙමි කියන එක පවතින. ඒ නිසා අපි නිතරම හිතාන ඉන්න ඕනේ ඒක අතිකොණ ගෑවිච්ච දෙයක් වුණාට මේක පිළිබඳව සංඥා වශයෙන් එහෙම නැත්නම් ඒකේ තාර්කික ඥානෙ වශයෙන් හෝ මේක කවදා හෝ මේ බොරු බවට ඔප්පු කරන තෙක් අපේ ගමන සාර්ථකයි. ඒක නිසා මේ ආත්ම සංඥාව පිළිබඳ නැත්නම් අනාත්ම සංඥාව පිළිබඳ ධර්මයේ තාමත් ඇතුළට වැනිච්ච උලක් අරන් දානවා වගේ හරි අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ තමයි ඒ අනාත්ම සංඥාවෙන් අතම්මිතායෙන් වැඩ කරන උතුමන්ගේ ඒ වීර කතා. එහෙම නැත්නම් ඒ කරලා තියෙන වැඩ දිහා පුළුවන් තරම් මෙනෙහි කරන්න. මෙනෙහි කළේ වෙලා මේ සමහර කට්ටිය හිතනවා එහෙමනම් ඒ කියන්නේ උසස් කුල පැවිදි නැති කෙනාට ධම්මේතාවේ එන්න තියෙන தත්ත්වය අඩු වෙයි. එහෙම නැත්නම් එවැනි කෙනාට භාවනා දේශ වෙයි කියලා කද්දාකත් එන්නේ. එහෙමනම් කියන්න පුළුවන් රූප පේන්නේ නැති කෙනාට භාවනාව ලේසි. මොකද රූප පේන්නේ නැති නිසා. ශ්‍රද්ධායෙන් නැති කෙනාට ලේසි කියලා. මට අන්ද වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා. ඒ ස්වාමීන් වහන්සේ පස්සේ මම අර නිල් බින්න කාලේ ගිහි කාලේ මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා මම කන වැල අල්ලගෙන වැසියේ කන ගන්න කියලා බොහොම හොඳ ආමුදු කෙනෙක් ඉස්සර මුද්‍රණාලයක් කරපු. දුවර දැනුම කියලා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරගෙන යනකොට මට පේන දෙයක් තමයි ඔබ වහන්සේ වගේ අන්ධ වෙලායි කියනම් කොච්චර ලේසිද ස්වාමීන් වහන්සේ භාවනාව. මේ පේන පේන හැම තේකෙම එක්කෝ තණ්හාවෙන් කාම රාගය ඇවිදිනවා නැත්නම් භව රාගය නැත්නම් විභව රාගය නැත්නම් ඒක දැක්කා කියලා මෙනෙහි කරුවොත් මාන්නේ. ඊ පැත්තකින්වත් බේරෙන්න බෑ. ඒකෝ දේශාන්තට hina. මම ඒක මොකද කියන්නේ කියලා. අනේ මහත්යෝ දැන් මේ ඇහැ පේන්නේ නැති වුණාට ඒ කාර්ය කරපු කිලි දෙල්ලන්ට ඔක්කොම ඇහවා ගත්තාම පේනවා. නිසා පුරුදු කරන මනස අරමුණම දෙකින් අබේරනවා. ඒ නිසා අපි පහත් කුලයේ ඉපදුනායි කියලා කෙලෙස් අඩුවීමක් වෙන්නේ නැහැ. උසස් කුලයේ හම්බුනායි කියලා කෙලෙස් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ සඳහා ඒකෙන් ඇසියුම් කරන්න නැතුව නැත්නම් ඒකෙන් අර නම්බුව ගන්න නැතිකම ඇති කරගන්න නම් මාතත් පේන කියන කිසිම කිසි ශාස්ත්‍ර වංශේ නමකට උන්වයි තත්ත්වය අල්ලා ගන්න බැහැ. ඇත්තට වශයෙන් කියනවා ශාස්ත්‍රුන් වහන්සේලා යම් ප්‍රමාණයකටකින් බේරලා කටයුතු කරලා තියෙන නමුත් ගෝලයෝ කිසිම කෙනෙකුට මේක අල්ලා ගන්න බැරි වුණා. නමුත් සරුවත් යනන්සේ කිසිම රහතන් වහන්සේ නමකට ඒ පැත්තට එන්න ප්‍රතිපදාවෙන් ඉඩක් තියලා තියෙන ආදර්ශින් ඉඩක් තියෙනවා. ඒකේ උත්තරම වටිනා චරිතය තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මම මේ කබලක් අරගෙන පාත්‍රයක් අරගෙන පිටිපාති වඩිනකොට මම අංකදිච්ච ගුණෙක් වගේ තමයි සබාවට යන්නේ. අංක කිරිතුනට කාටවත් අනින්න බෑ. තට්ටු කරත් රිදෙනවා මොකද මොලේටම සම්බන්ධ වෙච්ච තමක් තමයි තමයි. අංග කියන්නේ අංග කැටිච්ච තුවාලෙට විස බීජයක් ගොත් කෙලින්ම මොලේට යනවා. ඒ නිසා මම අංග කැටිච්ච ගුණෙක් වගේ තමයි සබාවට යන්නේ. මම වසල දරුවෙක් පොල් කට්ටක් අරගෙන හිඟෙන් යනවා වගේ තමයි මම පිටසක් අතට යන්නේ කියලා හැම වෙලාවෙම අර නිර්හංකාරකම නිසා උන්වහන්සේගේ දැනුම එකතු කරන මල්ලේ ප්‍රමාණ සීමාවක් සුදුස්සෙක් වුණා බුද්ධ ශාසනේ ඒ අග්‍ර ශ්‍රාවකකම ලබන්න ධර්ම සේනාද සේනාසනාධිපතිකම ලබන්න මොහොත සර්වචනාසේ කිට්ටු කරන්න බෑ ඒ නිසා අපි නිතරම මතක තියාගන්න මේ ආත්ම සංඥාව නැති වෙනවා කියලා කියන්නේ මොහොන්ජල්කමකට ඡන්ද දීමක්වත් එහෙම නැත්නම් බයපක්ෂකමක්වත් නෙවෙයි අපේ ಗುಣධර්ම භාජනය සීමිතව වැඩෙන්න නම් දිගින් දිගට මොන්නම දෙයකින්වත් මේක මමය මේක මාගේය මේක මගේ ආත්මය කියලා අර පුරුද්දට එන ඒ ගතිය නිතරම ඇහැගහගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපේ යාළුවන්ට කියලා තියෙන්න ඕනේ අනේ එහෙම දෙයක් වුණොත් මට ලකුණක් කරන්න. ඉතින් නැත්නම් සත්‍යයට මතක් කරලා දෙන්න ඕනේ කොයි දේ බලන්න හිටියත් යම්ම තැනක මේ ගතිය ආවනම් අන්න ඒක පොඩ්ඩක් මතු කරලා මට දෙන්නී කියලා මේ සත්‍ය සාමාන්‍ය ඒ කෘත්‍ය කරලා දෙනවා. ඒක නිසා සත්‍යය කියන්නේ මේ choiceless awareness කියලා කල්ැතුව ගත්ත කිසිම මාන්නයක් වැඩ කරන්න දෙන්නේ පස්සතිය. සතිය දින ඇත්ත ඇති හැටියට පෙන්වන්නේ. නමුත් මේක විපස්සනා ඥාන වලට තුරු දුන්නාට පස්සේ ඒ සතියත් අතාරින්න වෙන වෙලාව. සතියෙන් කරලා දෙන මේ දේ නිසා මම දැන් සතිමන්තයි කියලා. මට දැන් සතිය හොඳයි කියලාවත් නම්බුවක් ගන්න. එතකොට කියනවා සතිය නැතිකම දන්නවනම් දැන් මම අසතියෙන් ඉන්නවා කියලා ඒකට සැලෙටපයි. කිසිම විදියකට ඒ පටන් ගත්ත මොනම ලකුණක්වත් අන්තිම වෙනකොට ඉතුරු වෙන්නේ නැති නිසායි අපිට rahat උනායි කියලා කවදාකවත් පාටියක් දාන්න හම්බෙන්නේ. ඒකට හේතුව මොකද? ඒ වෙනකොට ඒක ඇසියුම් කරන එක මම වුණා මට මෙහෙම වුණා කියන පදනම කියනවා නම් තාමත් අස්විමානේ තියෙනවා. ඒ නිසා ඒකත් නැති වෙන තැනකට මේ යන්නේ කියලා මේ සම්පූර්ණ නැත්තම් 100ට වැඩි ප්‍රමාණයක් ආත්ම සංඥාව ඇති තත්වයක ඉඳලා අනාත්මය දිහා බලන්න පුළුවන් ඔච්චර තමයි. ඒකේ කර තේරුන්නේ නැහැ කියලා හෝ මට කරගන්න බැරි වෙනවා කියලා කිසිසේත්ම කනගාටු වෙන්න දෙයක් නැහැ. අඩුම ගානේ ඒක අදහන සුළු ගතියක්. මෙච්චර ආත්ම ලෝකයේ ආත්ම සංඥාව ඇති මාතුලක් අනාත්ම සංඥා පිළිබඳ බණක් අහන්න හිතෙනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳව කල්පනා කරන්න හිතෙනවා. නැත්නම් භාවනා කරන යනකොට ඉඳපු ගමන් අර වගේ ගැස්සිලි හැප්පිලි නොහිතපු වෙලාවට හිතවිලි නොහිතපු වෙලාවට සද්ද වේදනා එනකොට මේ කිසි වෙන්න පුළුවන් කියලා ඒක ධරණ ගතිය එන්න නම් ඒක ආශ්චර්ය ධර්මයක්. ඒකයි සර්වචනසේ සඳහන් කරන්නේ මේ යෝගාවචර ජීවිතයට පැසගත් කෙනෙක්ගේ වටිනාකම. එච්චරයි කියලා කියන්නේ. ඉතින් ඒ වුණාට හිතනවා එහෙම යෝගාවචර ගොඩක් වැඩි වෙච්චාම රටක ආර්ථිකය පිළිහි. ඒ රටේ ආර්ථික ප්‍රගමනය නැති වෙයි. මධ්‍යස්ත කරන ආර්ථික සැලසුම් කඩාබිඳා වැටී කියලා සාර ජාතිකින් ලෝකිකේ. නිසා අපේ ඥානක සෝවාන්සේ පොතේ දීලා තියෙනවා මේ තරම් විශාල මේ තරම් දුෂ්කර කෘත්‍යයක් කරන මේ යෝගාවචරය කරන මේ සටන නොදන්න මිනිස්සු මේ භාවනා පිස භාවනා පිසයි කියලා ඒ මනසට නම්බුවා. කියලා පිළිච්ච පරික්‍රමණ තරක්ම සලකන්නේ නැහැ කියලා කියනවා භාවනා කරන කෙනා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මෙච්චර අගය කරන මේ වැඩපිළිවෙල නිසා අපි කවදාකවත් එහෙම මේ කායිමත් නම්බු ලබන්න කරන එක නෙවෙයි. කාගෙන් නැත්තම් කෙලෙස් වලින් හරි මාර බලවේග නිසා හරි කාගෙන් මේ මොනම බාධාවක් ආව කවදාකවත් ඒක ඒ මිනිස්යා මේ හිතලා කරන දෙයක් නෙවෙයි අනාත්ම කෙලෙස් වලින් වෙන දේ. මට මේක විඳගෙන යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි හරියන කොටයි ප්‍රශ්නේ. වර්ධිනකොට ප්‍රශ්නේ නැහැ. වර්ධිනකොට තියෙන්නේ කරගෙන යන්න බැරි කමනේ. හරියන කොටයි ප්‍රශ්නේ. ඒ නිසා මේ වගේ පිරිසක් ගා පරිසන්නේ. මේ අතිපතා මේ සත්පුරුෂ සූත්‍රයේ සත්පුරුෂ ධම්ම දේ සූත්‍රය දේශනා කරේ වික්ෂුන් වහන්සේලාට ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා ගිතට දා ගන්න හම්බුනන්නේ බුද්ධයන්ට ගියාට නිින්ද යන එකක් නැහැ යම් ප්‍රමාණයක් මොළ ධාතුව තියෙනවා කල්පනා වෙනවන ඒක තමන්ගේ යෝගාවච ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ඒ නැනපමණින් තේරුම් ගත්තොත් අර වේපචිත්‍යසුරේන්ද්‍රයගේ වගේ ඒ තමන්ට මේ බැඳීමද නැත්තම් විමුක්තියද ලැබෙන්නේ කියන එක Taman දක්වන ආකාරය. ඒක මුක්ක්ම රඳාපවතිලා තියෙන්නේ අනිත්‍ය සංඥාටත් වැඩිය දුක්ඛ සංඥාටත් වැඩිය අනාත්ම සංඥා. නමුත් උගාක්ම ගැඹුරුයි තේරුම් ගන්න. ඒක නිසා උත්සාහ කරමු අපි එකිනෙකා එකිනෙකාට ආදර්ශයක් වෙලා ආදාසයක් වෙලා අපි එකිනෙකා එකිනාගේ චක්ත ලක්ෂණ අඩුපාඩුකම් පෙනෙන වීදුවක් කණ්ණාඩියක් වඩටපත් වෙමු. නමුත් කවදාකවත් ඒක අත්ුක්කංශන පරමම්බන ස්වරූපෙන් නෙවෙයි. නමුත් අපි ඉන්නේ දැනට එවැනි පරිසරයක නිසා අපේ අතින් ඉව කලවම් වෙන්න ඉඩ තියෙනවා. ඒක ටික සාගෙන අපි එකිනෙකා කියන්නේ සමගිව තපස්තම් රැකීමෙන් පමණමයි අපිට මේ අපිට නොපෙනෙන අපේ අඩුපාඩුවක් වශයෙන් තියෙන මේ අනාත්මය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒකෙන් නැත්නම් මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමෙන් පමණයි අපි ලෝකේ සුදුසු තහත් බව ඇති කර ගන්න පුළුවන් ආත්ම සංඥාව තියෙද්දි ලබන සේරම සුදුසුකම් කවදා හරි වන්දි ගන්න වෙනවා ඉස්ලාම සුදුසුකම තමයි මේ අනාත්ම සංඥාව සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ හොඳම ක්‍රමය තමයි මේ භාවනාව වශයෙන් ලබන්නේ ඒක කරන්න බෑනේ ඒක කරන්නේ නිසා අපි බණ අහනවා, සාකච්ඡා කරනවා, ටික ටික භාවනා කරනවා, සාකච්ඡා කරනවා. එහෙම කර කර කරගෙන යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා ඇති කියලා හිතලයි මම මේ පැය කාමාරක් විතර මේ බණ කියන්නේ ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම නොකිය යුක්තක් මේකේ. බොහෝමත්ම අමාරුයි. නමුත් එහෙම අමාරු කර දාන්න නැතුව තමයි මේ කරගෙන ගිය <clears throat> උදාර වැඩ පිළිවෙලේ ශක්තිය නිසා අපිට කවදා හෝ මේක ඇත්ත ඇති ඇති දැක ගන්න ශක්තිය ධෛර්ය බලය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දිනාටම අනාත්ම සංඥාව බුදුන්පත් කර ගන්න ලැබේවා කියලා. අහන්න දෙයක් නැහැ දැන් ප්‍රශ්න තියෙනවා කියලා නේ. මෙතන පැය කමාරක් විතර දේශනාව සඳහාම ගත වුණා. ඉතින් හැම වෙලාවට හැම තැනදීම තේමාවක් විදිහට මේක පාවිච්චි කරන්න නැතයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. භාවනාව. කිසි නමුත් කීයුත්තක් මතක් කළ යුත්තක් ප්‍රශ්න කළ යුත්තක් කියනවනේ අපි ඒකට සුළු වේලාවක් අරගෙන නැත්නම් අපි පුරුදු පරිදි දෙවියන් පින්දීම ආදී කටයුතු වලින් දවසේ වැඩ පිළිවෙල સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට බණහන් කට්ටිය ආවොත් පටිනිසක් අනුගසනාව කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එනම් ඊතාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමෙන් පේන නොපේන කාටත් පින් පැමිණීමටත් පින් පැමිණි බලාපොරොත්තු වෙන යම් ඥාති විශක් ඉන්නවනම් ඒ අත්තන්ට පින් පැමිණීමටත් බලාපොරොත්තු වෙලා මේ ප්‍රාර්ථනාව මතක් කරගනිමින් අපේ ප්‍රාර්ථනාව ඉටු <clears throat> කරගනිමින් ප්‍රාර්ථනා ගාථා සම දේශනා කාය සජ්ජහායනා කිරීමෙන් වේපැල වේවිල සමාප්ත කිරීමට පෙළඹේ.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 සබ්බ දුක්ඛාපමුච්ඡතු අයපි ආශිර්වාද ගාථා සජ්ජානා කරන්න බලාපොරොත්තු වෙන සීල දෙනාම පසඟ පිටුල වන්දනා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු